ගා ගැඹුරු විස්තරය. අපේ ඔය මේ දෙවියන් ගැන අත්වශයෙන්ම කියන මූලිකව මතවත් වෙන මූල විශ්වාස කරන්නේ. ඒකෙන් මේවා එක්තරා විදිහටම සීන වෙන කියලා. සීන හදාගන්නවා. ඉතින් මෙන්න පොඩි විදිහට මේ මූලාවේ පටන් ගන්න. කියන්නේ පෙරදී. ඉතින් පෙරදී අර්ථයෙන් අනුකූල අවස්ථාවක්. ඒක හිතකට බෑ සීන සමානයි. නිකන් ටිකක් පිළිගන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක බාර එන්න ගමන් යනවා. දැන් ඔය ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව මට මොළේ සාධිමත් ඉගෙන ගන්න කෙනෙක් නමුත් ඒ වගේ අවස්ථාවන් වලදී මුලික සාධිමත් නැතිලා ගියත් තිබුණා ඒ පැත්තට බොහෝම වශයෙන් හැදිලා. පොඩිම හරියක් ඒක බලන්න. ඔන්න ඔය අවස්ථාවක අවුරුදු මට 12 විතරයි තායි. මොන කාලකින් වාගේ අපේ අයියලා කියන පොත ඉස්කෝලේ වල පොත 500. ඔන්න පිනලා පිනදි පිටත පිනදි උතුම් පිනනා භාවනාව. ඔය වගේ වටහෙනවා මම ඉතින් විදිහට හරිනම් අනිපදවල දෙන්නේ නැහැ. භාවනාව කියන්නේ නැහැ. ඒ හැංගිමස්තාව. ඊට පස්සේ මට ඕනෙ වෙන්නේ භාවනාව ගැන ප්‍රබලකම. හැබැයි අහන්න කිව්වේ අහන්න එහෙම දායකයක් නෑ කාගෙනවත් සුදුසුකම් ගුරුවරයෙක් කිව්වේ. ඔන්න ඒ අවස්ථාවකදී ආනාපාන මත භාවනා කරන හුස්ම උදාරණයක පල්ලෙහ තමයි කියන උදාහරණය. මොනවද? ඔකෙන් තමයි අහන්නේ. භාවනා කරනකොට හුස්ම දිහා බලලා බලලා ඉන්නේ ඉන්නේ ඉන්නේ. ඔයලා කියනනේ ඉන්නේ. ඔන්න ඔය ටික අරගෙන. මම ඕක කරන්න බලන්න. හැබැයි මම හිතන්නේ පුදුම සිද්ධියක් නෙවෙයි හිතන්නත් බෑ ලෝකෙට. නමුත් අද අත්දැකීම් කියලා ඉන්න නිසා මේ බුදු විහාර පිළිවෙලක් නැහැ. නැති වල පිළිගන්නවා කියන්නේ අවුරුදු 12ක ළමයි ඉතිරිගේ උපදේශයක් නැතුව භාවනාව සම්පූර්ණ කරලා ඉතින් මෙතන ඉහළ කරගෙන ඉන්න කියලා හිතාගන්න බැහැ. ඒක වෙනත් දෙයක් නිකන් අපරයක් පිටි ආකාරයේ විශාල හේතුවාගනාවක් නැත්නම් ඒක නෙවෙයි වෙන්න බෑ. ඉතින් ඒකාරයෙන් මොකද කරන්නේ? විතර කාරණා තේන්න කරන්නේ. ඒක ඒක කවුරුත් කියන්නේ මේ හිතෙන්නේ නැහැ. ඊතර ඔක්කොම බුදියා ගන්නකම් මම සත්‍ය නැතුව ඉන්නේ. කොහොමද කියලා. මේ කාලේ විතර පානක් පිනනවා නේද? අද පුංචිකා. සාදා ඉන්නුනේ. පුංචිලා කොටස් කරලා කියන්නේ. නෑ මම මේක හරියට නැහැ. උදේ හිතේ වෙනවනේ මම ඉගෙන ගත්තා. මගේ ලාභ කියාගත්තා මට නිදියන්නේ නැහැ වරණගෙන බලුවා. ඔක වන්නේ මම. ඊට පස්සේ යන කරවලි ඊට පස්සේ මම ඇඳේ ඉඳලා හිටන් ඇඳගත් නේන ඇඳේ ඉඳලා මම හොරේ පිළිගත්තා. කවුරුත් දන්නේ නැහැ. එහෙම දෙනවා ඔය භාවනා කරලා. හැබැයි ඔය භාවනාව කෙරුවට ඔය කියන කට්ටියගේ මේ සතාව අහු වෙන්නේම නැහැ. ඉබේම මට දැනෙන්න පටන් ගන්නවා. භාවනාව කියන්නේ මේ නායයාගේ උත්පත්ති ආගෙනවා, තොලේ ආගෙනවා කියන එක නෙමෙයි. ධර්ම සුවේම මට දැනෙන්න පටන් ගන්නවා. භාවනාවේදී මේ කියන්නේ මේ සුසුම් යන්නේ. මෙහෙල මහන්සි කියලා. ඒක තමයි හිතේ. වාක්‍ය ආරම්භ කරන්න කියලා ඒවත් වෙනවා ඒව කරන්න එකක්වත් ඉන්නේ අරකමයි ඉන්නේ. එපාසෙ. මට දැනෙනවා ඒකයි හරි මාන. මේ වාක්‍ය ගැන හිතන්නේ නැතුව. ස්වභාවයෙන්ම අර මහන්සියට ඇතුල් වෙනකොට මට හැදෙනවා දැන්. මේක බුලත් දවස් කීයක් කරලා ගානක් තිබුණේ නැහැ. මම කොහොමද ඒ කාලෙම දවස් කීයක් තුනකට කරලා කලේ නැහැ මම. බුලත්. ඒක තමයි මුදල් පැහැදිලි අමුතන්නේ. දැන් දී කියලා කායිනවා සුපරේ කරගෙනවා භාවනා ප්‍රතිඵල ආරවක් මොනවද තිබුණේ ඔන්නේ ඔය වෙලාව ඈ 10 හමාරේ කියලා කියලා මං ගන්නකොට හරි ඉඳලා ඊට පස්සේ මට දැනෙනවා මේ ශරීරයේ හුඟා විශාල සුවයක් ඇති වෙනවා පාවෙලා යනවා වෙනවා ඒ ජීවිතේ කායින දායක කරන්නේ වෙලාවට කියන්නේ පොඩ්ඩක් හොඳට වෙනවා කියලා තේරුණා පාවෙලා යනකොට මුළු ශරීරෙම තර සෑදී. මට දැනට පටන් ගත්තා මූණක් එක ආලෝකය පාවෙලා. දැන් ඒක මොකක්ද කියන්නේ මොනවද කියන්න අහන්න පුළුවන්. හැබැයි ඒක නතර වෙන්නේ. අර එහා යනකොට මට තේරෙන්නේ. නැවතෙන්නේ. ඊට පස්සේ අර සිප්ප ගැනීම. අන්තිමට මට දැනට පටන් ගන්නවා ඒ සුසුම් කියන එකට අමතක. ඒ කායික තුලේ විශාල වශයෙන් දැනෙනවා. ඉන්දියට වර්ධනය වෙලා ඉන්න මුළු ශරීරයම බර නැති වෙලා. අර මූලෙට වෙච්ච ඉලි. මුළු ශරීරය විහිදලා. දැන් ඉතල මං ඉන්න තැන කොතන කියලා බලවම අතපය අරවලා කියන්නේ අර සුවේ පිටලා. ඉන්නතන ඇදී දෙන්නේ කියලා පේන්නේ නැතුණා ඔක්කොම දැනෙනවා. අය බයක් ගැටියක් කිසිම දෙයක් අත්හඳුනා ගන්න. ඊට පස්සේ හුස්ම ඇතිවෙන අතර හුස්ම ඇති වශයෙන් දැනීම අතර හුස්ම වැටෙන්න පුළුවන්. ඒ හුස්ම වැටුණාට හුස්ම පිළිබඳ හිතුවේ. එන්න හුස්ම ගන්නවා නේද අරිනවා නේද කියන හැඟීම නැහැ. විඤ්ඤාණය වෙනකොට මුළු ශරීරයම ආලෝකයෙන් ආලෝකයෙන් හිටෙනවා. මූණේ මූණේ ආලෝකයයි මුළු ශරීරයේ ඉති ආලෝකයයි යට මම දැයට බලන්න තෙන්දෙන්න සරසුවේ වැඩි වෙනවා ඉඳහන වැඩි. ඔය ධානය කොයි එකද කොයි එකද කියලා මට ඉඳා ධානය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක වෙන වෙලාවක් තිබුණේ නැහැ මම හැමදාම හිතුවේ නැහැ. යන ක්‍රමේ වෙනවා යනවා. එතන ඒක එහෙනම් බලන්න ඉතින් දැක්කද කියලා. ඒක දැක්කද කියලා කිසිම දෙයක් කියන ආරම්භණක්වත් ආවේ නැහැ. මුළු ශරීරයේම ආලෝක වෙලා ගිහින් උඩට පා වෙලා හිටියා වගේ. ඒක නවතින්නේ නැහැ. ඒක නැගිගෙන යනවා. ආචාර්ය වර්ධන ශරීරයේ පිටව සත්සම්පාත ආලෝකය. මිනිසා මුළු ශරීරය වටගෙන හැමතැනම වඩ කරලා ඒක පැද්දෙ හිටියා. ඒක ඉන්නේ ඇඩකට කොහෙද කියලා ඒවා මොකුත් නැහැ. ගෙදරකට ඒවා මොකුත් හිමිට දැන් සම්බන්ධ මොකුත්. ඒකට කිව්ව වෙලාවට ආචාර්ය මොකද කියන්නේ? අර ආලෝකය. මට හොඳට තේරෙන කණිතර සුදු වෙලා. අතපය දෙක වෙච්ච දෙයක් නේද? මේ බොහොම සුළු වෙනවට ලෝකෙම. අතපය කියනවා තියනවාද කියනවාද එහෙම එකක් නෑ. අනිත්‍යම තනිකර නිස්සල. තනිකර ටියුබ් ලයිට් එකක් වාගේ ටියුබ් ලයිට් එකක් උඩට තිබ්බවා. අනිත් හයක් විතර උඩට. මෙන්න මෙතන ඉතර කඳක්. එලිකඳක් වෙලා ඉඳන් හේම අභ්‍යවකාශයේ ඉඳි අනන්ත අභ්‍යවකාශය. දැන් ඔතෙන් දෙනකොට මම දන්නේ නැහැ මේ චතුර්ථ ධානය ආරම්භ කියන්නේ. නම මට මතකයි. මුදල පැහැදිලිව පිළිහිදුවා. අති නිශ්චයතාවය. හොඳට කල්පනා කරන්න පුළුවන් දැන. ඉතින් නෑ. හැබැයි නැවතුනට පොඩ්ඩක් වෙලා නැවතුනට. අර දැනුනේ හිමයි ඉන්න. ඒ වෙලාවේ මටම නැගිටිනවා අර. මොකද මිනිස්සු මොකද කියන්නේ? මොකද ඇන්නේ? ඉවිත් ඇන්නේ එහෙමත් නෙමෙයි. ඇඟට වෙච්ච එකක් නැති බවත් දැක්කා. මේක මොකද්ද කියලා ප්‍රශ්නයක් හිතෙනවා. ඒකම නිකන් විශ්ව පිළිතුරක් වෙනවා වගේ නිකන් සමාජවලම නැගිටින පිළිතුරක් ආවා. ප්‍රභාස්වරත්වයේ ආලෝකයයි. ඔය උත්තරය. ඔක තමයි ආපු උත්තරය. දැන් මේක තනි කරම විතර. එතන ඉන්නකොට කිසිම ආකාරයක අමාරුවක් පරිලයක් කිසිම දෙයක් නෙමෙයි. ඔන්න දෙන්නා. ඔතෙන් එනකොට මට රේන්ද පටන් ගත්තා ඒ ඉතිරි. උඩ බැලුවත්, යට බැලුවත්, වඩ බැලුවත් හැම වෙලේම අනන්ත ආකාරය. හැබැයි මේ ආකාරය මුළු දෙයක් කියන්නේ ඒක බලන්න ඇහැක් ඇහැක් අර මුළු එලි කතර උඩක් වෙනවා යටත් වෙනවා වඩෙත් වෙනවා හැමතැනම එක මොහොතේ එක තැනයි හැමතැනම වෙන්නේ. දස දිශාවම එක මොහොතේ වෙන්නේ. ඒක ඒ විතරේ වෙන්නේ. උඩ යට වට හැමතැනම එක මොහොතක එක දිශාවෙන් ඔක්කොම බැලියන්නේ. ඊට පස්සේ වැඩි වෙලාවක් යන්නේ ඉතින්. අපේ දැයිට පටන් ගන්න. මේ දෙන්නේ ඒකද කියන්නේ. උත්සාහයේ වීර්යයේ තියෙන හිර කරගෙන ඉන්නේ නැති එක. මේ හේතුවක බලයක්. ඒ වෙනම දැයිට පටන් ගන්න. මේකේ උත්සාහයක් වීර්යයක් නිරන්තරයෙන් යොදනවා කියන දැයිට පටන් ගන්න. ඒක වෙනසක් කියන දැයිට පටන් ගන්න. ඒ විහෙත අත්හැරපුණා කොච්චර නිදහස්ද කියත් අදහස් ආවා. ඊ අදහස් දෙනවත් එක්කලා මම දෙන අනන්ත ආකාශයක් වුණා එච්චරයි. අර ආලෝකයේ නිදියා සඳහන් වෙනවා. උඩයට වල සීමා නැති අනන්ත ආකාශයක දැකීම. ආකාශය දැකීමයි වෙන විදිහ. මනසේ අතීත විශ්වය මේක මෙච්චරයි මේක සීමාවක සීමා පිටි. මෙච්චර ලොකුයි කියලා කියන්නේ අනන්තයි. ඒක අනන්ත ආකාශය කියලා මම උගදන්නේ නැහැ බ්‍රහ්මසේ කාලේ. ඒකට කියන නවම් කතික පෙළදහම් දීලා දැක ඊට පස්සේ. ඉතින්දි මට දැනෙන්න පටන් ගන්නවා. මේකද ඇත්ත මේකද ඇත්ත කියලා ප්‍රශ්නයක් නෙවෙයි. මේකද සත්‍ය මේකද ඇත්ත. ඔය වගේ අදහසක්. ඒක නම් පිළිතුරක් දෙනවා ඕක නෙමෙයි ඇත්ත ඕක නෙමෙයි ඇත්ත. කියන දෙයක් නෑ. එන ටිකක් කියනවත් නෙමෙයි. ඒකටම දැනෙනවා. ඒ සත්‍යයටම දැනෙනවා. ඊට පස්සේ මට දැනුණා. නෝ බලාකුලක් වෙන විදිහට බැඳිලා ඉඳි දැනෙනවා. උත්සාහයේ වීර්යයෙන් දැනගෙන මේක ඇදිලා ඉන්නේ ඕනකම. මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඕනකමින් ඇදිලා ඉන්නේ දැනෙන. මේක ගැලවෙන්න පුළුවන්. උත්සාහය වෙන අතරම මේක ගැලවෙන අදහස් වෙනවා කියලා. ඒක හරි ඉඳහත් කියලා දැනගෙනම ඒක කරේ. ගැලලා කියලා පස්සේ අර බලාපොරොත්තු වෙන ස්වභාවය දෙලාගෙන අනිතරම පැහැපත්. හැමතැනම එකම මේ මේ මේ තියෙන ආකාශය බලන්න. ඒක ඉල්ලක් නෙමෙයි. නමුත් දැනීම දන්නේ නැහැ. පැහැදිලි ආලෝකයෙන් යන බෑ පැහැදිලි දැනීම. ඒකයි කියන්නේ. මොන පැහැදිලි දැනීමකද? ඒකට කියලා පස්සේ බැලුවා. මේක දැක්ක මේක දැක්ක මේක මොකක්ද? ඔය අත්පන්නේ නැහැ. නැගෙනකොට පිට මේක ඇත්ත නෙමෙයි මේක උත්සාහයේ විදිහ ප්‍රතිඵලයක්. ඒකෙන් විදිහට ඉන්න ඕන සම්පූර්ණයක්. උත්සාහයේ විදිහට නැහැ විදිහටයි. මේ උත්සාහය වීර්යය නතර වුණොත් යම් මොකද? හරි නිදහස් කියන්නේ. මේක තිබීමයි කවුරුත් කියලා කියන්නේ. ඒකම ඉවරයි. ඒ හිතනකොට අර අහංකේ ඉලකට දැනි. බලාගෙන ඉන්න මුංගට අතර ප්‍රමය පුදි. ඊට පස්සේ ඉහා ලෝකෙට හිත හිතනවා කියන්නේ. අර අනන්තයේ සිද්ධ එක. අනන්තයේ හිත දිවිඳ අනන්තයේ දැනුයි. දැන් හිතුවත් අනන්තයේ දැනෙන්නේ. විතර විතර ගෝචර වෙන්නේ මේ මුංගඩිය ප්‍රමාණයේ සීමාව තියෙනවා. ඔය පොඩි මැරේක ප්‍රමාණව දැනයි දැනි රූප ඔව් දැනි වරේ ඔව් ඔව් ආයෙත් හදිනවා ඒ කියන්නේ දැනීමර දැනීම ගෝචරයි ඒකයි කියන්නේ දැනීමර දැනීම අවුලයි तुम पानी करो ना बनो रूप रहो तो අරූප කිව්වේ අරූප නිසා ඒක රූපයක් වශයෙන් දැනෙන දැනීම හැටියටම දැනෙන දැනීමේ සීමාව විතරයි කියන්නේ ඒක ආවනේ හ්ම් හරිද ආ ඔව් ඔව් ඒක ආවින් දැනන ආයි ආයෙත් යන්න බැරි කිව්වේ ඒක තමයි ආවින් දැනන්නේ මෙය බාහිර ලෝකයේ හා සම්බන්ධ හිත පිළිබඳව කිසි පිළිදි සම්බන්ධයක් නැහැ. ඔන්නෝකට අපහම වෙන ආකින්චඤ්ඤාත අවස්ථාව යාළුවා. දැන් මේක දැක්ක මේක දැක්ක කියලා එදිරිය ප්‍රශ්න ඉදිරිය. මේකේ උත්සාහයක් දිහා වීර්යයක්. මේ උත්සාහයයි වීර්යය උත්සාහයෙන් කරපුවාම කොට දිලා. දැන් ඉඳහමුදයි. ඒනවත් එකලම අර මටම ආයිබියක්. ඇකිලයි. බලන්න දෙකකට කියන අන්තිම දෙනවා. හිතට ගියා මේ අර මුම්මෙඩේ තරම් ප්‍රමාණය සවඩි වෙලා ගියේ. ඕක අබෑදේ තරම් වෙලා, ඉදිකරතුර තරම් වෙලා අතිශෝක්තව වරවත්. ඒ පොඩ ඇතුළතේ ජීවිතේ ඉවරයි කියන හැඟීමක් ආවා. මරණය. නැරිලා වැරදින හැඟීමක් ආවා. ජීවත් වෙන්න ඕනේ එන්නම නැගී සිටිනවා කියන හැඟීමක් ආවා. ඒතරම් ආශිර්වාද කරපත්තම උත්සාහය දෙයක් නැහැ. නැගීම අර මුම්මෙඩේ තරම් වරදී. හැබැයි ඒක නවතිනවා. ආයිත් කියලා මම ඒ උත්සාහයේ විදිහ වෙනසක් නැහැ. ආයි ඇගිලගෙන අර ක්‍රමයට පුංචි ලකුණ ඉවර වෙන්නේ. ඔය වෙනත් වෙනද දැන් මැරෙන්නයි. මැරෙන්න හයක් යන දෙපෙන්නේ. දැන්ම මැරෙන්නවා. එහෙම හැංගිවා. මැරලා දැක්ක හැංගිවා කියන එක උත්සාහයක් විදියට. ආයි පදන ප්‍රහාර. ආයි නවදින ආයි තරවේ. ඕක දැක්කේ පනකට ගියා. ඕක දකින්නට වෙනවා. හිතෙන් උත්සාහයෙන් විදියට සබහාම දැනීම ප්‍රහාරයි. ඒ ඒක හේතුඵලයේ ඊළඟට බලන්න ඉඳි ගෙවි ගන්න ඊට අවුත් කරන්නේ. දුන්න ශක්තිය ගෙවි ගන්න. මොකද සුර කරන්නේ? ඉවරයි. ජීදාහන ජීවත් කරනවා. දැනීම සුපර. ආයි තවත් වෙන ආයි කරේ ඒ හේතු බලේ බලයිද කියන්නේ. ඒක හුස්ම ගන්න වෙලාවයි ගන්න වෙලාවයි මේක. ඔච්චරයි කියන්නේ. දැන් මේක පස්සේ තමයි දැන් මේ නේව සංඥා නා සංඥා. මෙන්න මෙතෙන්ට ආවම. අයිතිලට අන්තිම විතරයි. ඉතින් දැනගත්තා. උත්සාහයේ වීර්යය අයිතිම නිදහස. සර්ව සම්පූර්ණ විදහාට මේ මාත්‍රයට අයිති වීමයි. එයා දන්නවා. මේ උත්සාහයේ විදිය අත්හැරපුවාම සියලු දුකේ නිදහස්. ඔයා තමයි ඉලක්ක වෙන දෙන්නේ. ඊළඟට ඉලක්ක. බඩගුත් නැහැ ඉලක්ක. නාමස් නැහැ රූප නැහැ. නමුත් යම් කිසි වෙලාවක ඉඳලා මම දැන කොච්චර වෙලාවක් කියලා වෙලාව ඒ වෙලාව දැනන්න බෑ. නමුත් යම් වෙලාවක බලනකොට ආ තිබුණා වගේ. මට දැනෙන්නේ සුදු වෙලාවක් කියන්නේ. විනාඩියක් දෙකක් යන විදිහ මට එන්නේ හිතුනේ. මට එන්නේ දවල්වල. ආයෙ බලන්න හිත නැති වෙලා. දැනීම තියෙනවා. ඊට පස්සේ මම කල්පනා කළා යායුතු උත්සාහයේ වීර්යය ඉවරටම ඉවර කරපුවාම සම්පූර්ණම දුක් දුන මේ දාහේ ඉවරයි. ඒ දුකේ දාහේ අන්තිමට කෙලවර පුතේ ඉන්නේ හරිය කරන්නේ දෙයක් නෑ. ඉතින් ඊහාට ගන්න උත්සාහය කියන්නේ නැති නිසා. හිත කියන්නේ ඉවරයි. යම් මේ හිත කියන්නේ හැදිලා තියෙන්නේ උත්සාහයේ වීර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් නිසා. කියන්නේ දෙයක් නෑ. ඒකත් නැතුනම ලෝකේ තියෙනවා කියන පැත්තේ කතාවක් නෑ. අනිරෝධයි. ඊට පස්සේ ආවා දැකියෙච්ච දැක්. ප්‍රතිහ දකින්න දෙයක් නැහැ. එයින් අපිට ආපවෙයි. ඊහැදිර ආපවෙයි. දැන් ඊට පස්සේ මම කල්පනා කළා. අර චිත්ත තියෙන්නේ. මේක ඉස්සෙල්ලා මට වදගයි. මුං හැටියට තරම් ප්‍රමාණයක දැනී සීමාවක් එකක් තියෙනවා. කොහෙද කොහෙද කොහෙද ඉන්නවා. එයාත් මේ පැඩල ප්‍රසන්න ඉරන්නේ නැහැ. එදෙන්නේ දැන්. මීට ඉස්සර විශාල ප්‍රදේශයක් ඇතුළේ ඉන්නේ. කොහෙද? කොහෙද? ඔයාලා දිතුමතා කොහෙටත් කොහෙටත් එන්න හැවෙන් ගියා. විහිලගේ මරායිනේ දැන් දිස්ති ගන්න. ඔව් ආපමද. ඊට පස්සේ දැක්කා. වලාපකල යකන්නේ. හැමතැනම තිබුණ ඉතාම සිව් වලාපකලයට දෙන්නේ බදලා හිටියා. කොහෙටත් කොහෙටත්. ඒ දායි මර දැනෙන හැටි තුවාලයේ හෙලිපතේට උඩ ඇතුවා වගේ. ගැනීමට හලුවක් දැසනියු. හලුවක් නිකන් බදලා ඇදුවා වගේ. ඒක හරි නෑ විශේෂයි. ආවරපස්සේ මම දැනගත්තා අර කියුම් ආදාහයක් වෙන බලාපොරොත්තුයක් වෙන අනන්තයේ දිත්තේ සැතර ආවනේ. මේක ඉතර කොහොමද? ඒතර මතක් වෙනවා ඒක. කොහෙද? කොහෙද? ආයෙත් තමයි. අර ඒක ඔය හැයන්නේ උනත් ඒක ඒක. ඊට පස්සේ වැදුනා. දැන් මේකත් එළිමේ මම හයත් ඇයි අගවසරේ තිබුණා. ඉරියව්වත් නැහැ. ආරෝහණ ඉරියව්ව. කොහෙද? කොහෙද? සක්කාල වේදනා නිසා සුද්ධාන් වෙලා අර රොබ්බේ අවකාශයේ අතරම් පාද පයර ඇදෙන්නට වැඩ. ඊළඟට සෙන්ටරේවල මේක ඉස්සලා තියෙනවා. වලාකුලක් වෙන්නේ සහැල්ලු වලාකුලක් වෙන්නේ එළිය නැති සහැල්ලු කය ආලෝක මුණ පුදේ. කොහෙද? කොහෙද? ඔවසීන. ඒතර ආශ්‍රයක වායුවේ කයපු ආලෝක මුණ පුදේ හැරුණා. ඊට පස්සේ මේක ඉස්සලා මොකද? මට මතකයි මේ සුසුම් හැරපු එක. අර වාදයක් සුසුම් හැරලා දැන් දැක්කේ නැද්ද? කොහෙද? කොහෙද? හොටියක් කියලා හිතෙන්නේ. ආචාර්ය මම දැන් බඳගත්තා සුසුම් හැරෙන. දැන් අර එළිය නැති වුණා. වායුවේ ණය වෙන්නේ සුසුම් හැරෙන. අයික වායුවේ. වායුවේ ආසාට ආවා. ඊට පස්සේ මම ගාව මෙතෙන්ට එච්චරම කොහොමද හිතුවේ? යකෝ හිරුම් කෙනෙක් නෙමෙයි මම කාමරයක් ඇතුලේ ඇඳක් උඩ එරමිය වතාවේ හිටියා. කොහේ මම මට ලැබුණා නේද ඉස්පර්ශ වෙනවා මේ. හත්ත මරා වෙනවා. මේ ඇඳේ ඉස්පර්ශ වෙනවා. ඒක කොහේද? මම දැන් පටන් ගලා ටිකක් දැන් ටක් දාලා අය උදේට පාස් කළා වගේ ඇනේ ඉස්පර්ශ වෙනවා කකුලේ. හැබැයි කකුල ඉස්පර්ශ වුණාම මේ බස්ලේ කායේ හිටියේ සාවයි. හත්ත මොකද ඇහි. ඊට පස්සේ මම කල්පනා කරලා දැන් කොහෙද මම හිටියේ? ඒ කාලේ අතම වෙන්නේ. කොහේ හිටන්නේ? දැන් මේ ඉන්නේ ඉතින් නෙවෙයි තව ඇන්නේ ඉතින් ඉන්නවා. ඊට පස්සේ එතන ඊළඟට මොනවා හරි වඩ පිටාවේ හස්තය වෙනවා. අර ගොරලෝසුවත් ඉති ගග පිටියලෝසුවත්. මේ පිටියලෝසුවත් නේද සාමරේ. දැන් ඉතින් හස්තේ. ඊළඟ මම හිටගත්ත එතන නිහින්නේ. කොහේ හස්තේ? යොමුකර මම දැන් සත් සත් සත් කරා යන හිටපම ගන්න. කියතර. ඔන්න සත්‍ය සත්‍ය. හැබැයි අතපය තියෙනවා කියලා පේනවා නිසා අර බරාව දැන්නේ. මලංගර අත මෙහෙම එක අතක් තියාගෙන ඒ ගොඩින් අනිත් අත තියාගෙන ඉන්නේ බලාපන්. කොහේ යන්නේ? කොහේ යන්නේ? සද්දරන්නේ. ඉතින් දැල්ලා පපේ. බලන්න මෙලොව. දැන් ඊට පස්සේ මකර වැඩේ. වැඩලා වෙලා ඔන්නේ හදේ ගිය වැඩේ. අස්සේ මම දන්නේ නැහැ හද පායි. අඳේ දින වල වෙන ඒවා තුනම ආවා. දැයිතර මං දැකේ නෑ. මේ සයභාගයක් කොහෙද කියනවා. කිසි කෙනෙක් දැන්නේ අපහුදි. දැන් 10 හමාරනේ ආමාර දොළහමාර එකවලේ තුනක් බෑ පහකින් ඉන්නේ නැහැ විදියට මම දන්නේ. මම ඉතින් බෑ කාලම් භාගයක් යන්න දෙන්නේ වැඩි දෙන්නේ. ඉතින් මට පුදුම කියන මොකද වෙන්නේ? අවුරුද්දේ ඉඳලා දැනගත්තේ නව අනුපුර සමාවත් වෙන්නේ. නෑ ඒක මට හිතනා වෙලා කියන මේක වැරද්ද. බැලියෙත් බැලුවා. ආයෙත් වැරද්ද නෑ හොදා ගන්නවා. ඒ විලයි පුතේ උඩ කරන් ඉන්න බෑ නේද? ඒක බැලියෙත් ඔච්චර නෑ ඉතිපත් මම ඒ තරම් යමුනේ නෑ. හැබැයි ඒක දෙයක්. ඊට පස්සේ ආධ්‍යාත්මික පැත්ත විහාර පරිසරය. බුදුන් කියන්නේ කවුද කොහොමද පිළිගන්නේ? ඒවා දැනගන්නේ කොහොමද? එහෙනම් ජනගත ක්‍රමයක් තියෙන්නේ නැහැ. ඔය වගේ බලන්න. ඔයගේ নানা ආකාර පරිශ්‍රම කරලා. ඒකද මම ඔය එතන නොපිහිට භෞතික වාදියෙක් වශයෙන් වාද කරනවා. එතන නෑ මම. නැවත දන්න දන්න කට්ටිය ඒකයි මට මත වශයෙන් ඔය ආධ්‍යාත්මික ලෝකයේ පිටවල අන්‍ය පුද්ගලයෝ දන්නවා. ඒක බලන්න. ඊය নানা ආකාර වාද කරලා එක එක කිසිම දෙයක් පැත්තට. මොකද වල වල කපිට මේක ඇත්ත නැහැ. ඔහොම කාලයක් ගිහලා අපේ අයියලා ඔය නැදුරන කියලා කියනවා මේ යාට ඇහැලි ඉන්නේ. ඔය හොඳට දැක්කේ ශාස්ත්‍රය මෙයාකට අඥානව බලවා කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ. ඔව් දේවා. හරි පහින්තයි. ඔතෙන්ද ගිහින් අපේ අයියලා ගිහින් අපේ ගෙදර ගැන විස්තරය බලන මට ඒක කිව්වොත් මල්ලි ඔබ පිළිගත්තේ නැතුවද? හරියට කියනනේ මේ ගල්ගොඩ ගෙදර තියෙන ගල්ගොඩ කිව්වා ගෙදර තියෙන පාර කිව්වා ඔක්කොම තමයි මෙන්න ඔක්කොම විස්තරය කිව්වනේ. දැන් කීරසන් කිව්වා මේ ආරසාව කරන කියලා ආරසාව මට හොඳටම ඇති ඒ ටික බලන්න. දැන් මම ඉන්නේ ඒක තමයි දන්නේ. ඒවල වගේ මම යන්න ඕනේ නෑ ඔක බලන්න. ඔයගොල්ලෝ කියන්නේ මට ඇඩ්‍රස් එක දෙන්න කියලා මම ඇඩ්‍රස් එක හොයාගෙන ඉන්නේ. මේ කාය කවුද කියලා දන්නේ. මම කිව්වේ නෑ වගේ නෑ. ඔය කියන කාටවත් දහරක්. දහරින්න තායි. පස්සේ මම ඔතන ගියා ඔක බලන්න. ඊළඟ මමත් ඉන්නේ හතරට. අපි ගෙදර යනවා ඒක. දැන් මම මොනවත් මන් කියන්නේ. එයා කියන්නේ ආහාරයට අකමැති. මෙන්න මේ පාරක් තියෙනවා පාරේ ගියා. පාලමක් තියෙනවා පාලමෙන් ඇතුළුණා. වංගු පාරක් තියෙනවා මෙහෙමයි ගියා. ඒක වගේ එහෙම තමයි බුදුමයි. මේ මිනිස්සු කොහොමද කියන්නේ? මේක අපේ දරගන්න. මේ ඉස්සන් ආරස්සාවක් කළා තියෙනවා. මේක වැඩිකාලයක් නෑ. මේක මෙහෙම කරපු ආරස්සාවක් තිබ්බා. මට බුදු විතර කරලා කියයි කියයි නේද? මේ විදිහේ මෙහෙම කොහොමද කියන්නේ? මේක එකයි කරලා දෙන්නේ නැහැ. මේක මෙහෙම කරපු ආරස්සාවක්. දැන් ඔබට කියන්න විසඳ විදියක් නෑ මම ඊට පස්සේ ලොකු විශ්වාසයක් ඇතිවෙනවා මේක හොයන්න. හැබැයි ඒකේ මම විශ්වාසය සාහවුරු කරගන්නට අර මිනිස්සුත් එක්කලා කරපු කතා කරන මම ඔබට සාහවුරු කරේ. ඊට පස්සේ ඔය ඉන්නකොට ඒ මම හිතන සුල්හිරිය වැරහෙනවා එන්ටීසීගේ ඉස්සරහම අවුරුදු 10 තමයි හිටියා ඒකට. ඒක ඉන්න දවසේ රෝගීට පොල්ලේ යන හරිය තර්කවාදයකට ආවා. ඒ උන්මගේ තර්ක සාදයෙන් බෑ. මේ මාතේ දන්න දන්න කෙනෙක් නෑ කියන පැත්තට මම කතා කරන්නේ. මට නෑ කියන එක නෙවෙයි ඕනේ. කියනවා කියන්නේ දත්තයක් දී ගන්න. ඒකයි මම බලන්නේ. නෑ කියන අදහසින් තමයි කතා කරන්නේ. ඔය ඉන්න කාලේ කට්ටිය කියලා ලැහැත්ති වුණා කිරිපාගේ. මට යනවා කිරිපාගේ. මේ කිරිපාගේ මොනවද බලන්නේ? මුන්නයි කොහෙද බලන්නේ නැහැ නේද? ඔක්කොම භෞතිකවාදීන් කියලා බලන්නේ කොහොමද? ඒ වගේ කීයක් වශයෙන්ද කියන්නේ? දැන් ඒක නෙමෙයි. දැන් කිරිපාගේ කියන්නේ කටවරුත් ගන්න බෑ ඔය වයින් උගයි වරදක් නෙපා. ඒවා කිව්වොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ කියන්නේ. ආ බොහොම හොඳයි කතා මම දැනගන්න. ඒ කියන්නේ සතර උන්කල් මේ ඉවර සමාජයේ ඉන්න කෙනෙක් කියන්නේ. හැබැයි මම එක කියන මම මං කිහිදම නැහැ. මම දැම්ම මේක කියන්නේ. මම ඇහුවොත් කියන මම ගියා කියලා. මොකද ඉතිකට පාලි ගෙත්තම් කරනවා ආරණ්‍ය පොඩි පාරිවිද මලද වැඩ වගේ තියෙනවා කියලා උන් කිව්වා. මම පොඩි මතක. මම කියන්නේ දෙලිම හොයන්න. මම එහෙම කරා දෙක දෙකට පඳු ගාන ඉන්න හදන්න. මම එදෙට යනවා. ඊළඟ මම කියනවා. සුවන සමන් දෙවියෝ හරි කවන්නේ මොලේ යගේ හරි කවන්නේ මෙතන ඉන්නවනම් බලයක් වෙන්නත් පුළුවන් කියලා. අද මට මෙතන පල්ලෙන්ද බයිට් කියලා බලන්න මට දැනගන්න ඕනේ ඉන්න කෙනෙක් ඉන්නවද නැද්ද මම ওই වගේ ටිකක් පස්සට ගිහින් උදේ කියනවා අපි ආයහක බලන්නේ නම් අන්න හරි ඔබ විඥානය වගේ වගේ මොන කිසි වෙනවා කොහේ යන්නේ නැහැ හැටි දැනකට අර ඉතින් අර ඉන්නව එකක් මාතු කරලා ඉන්න ඒ කෝල්ලා මෙහා දිනවා මම කියලා බැහැ කරනවා මම මොන කෝල්ලා දිනවා මම දැන් මට කියන්න බැරි කියලා මම ඇහුවොත් මේ මම මුද්ධි කාලේ අම්මා වලාගෙන හිටියා මම දන්නේ නැහැ අම්මා කිව්වා ඒ කියන්නේ මෙහෙ උඩ මොනවද තියෙන්නේ කියලා ඒක සමනවා කියන්නේ. මම ගිහිල්ලා නෑ. මේ පොඩි එකා දන්නේ නෑ අම්මාලාගේ. ආ කොහොමද කමන්නේ කිව්වා යන්න කිව්වා. කොහොමද වැඩේ? යන්න බලන්න කිව්වා. මේකෙන් අපි යන්න කිව්වා. උඹ හිතලා බලන්න. අයි පාස් වෙන්න. ඔය උඹ යදහ ගන්න උඹ දැන් මෙතන ඉන්නම කිව්වා. මේ යනවරක් මම කිව්වා දැන් මම මේ නගිනවා ගන්න. දැන් මේ උඩ දැනගෙන මම කියන්නේ මම නම් පිළිගන්නේ නෑ මම දැක්කේ නැති දන්නේ කියලා පිළිගන්නේ. සුබන සම්බන්ධ හරි. තව දෙවි කෙනෙක් හරි නැණ වෙන්නේ අමනුෂ්‍ය කියලා කෙනෙක් හරි ඉන්නවනම් දැන් මම මේ කන්දරයි ඒක වල යනවර පෙන්නන්න බෑ ඒක බහිනවර පෙන්නන්න මේ වචනේ කියනකොට අනික ඔක්කොම කරගෙන අපි කියන්නේ නැහැ මෙයන් දෙක ඔයා යන්න බන්නේ උඹ බයයි හතරෝ බයයි උන්ට අපේ කරදරයක් නෙමෙයි මම උඹලා ඔක්කොම එක නිකයි තමයි මම පාර ගන්න මේකේ උදේ නැති දෙයක් නේද මම ඉන්නේ නැහැ කියලා දැන් මම උදේ නැගලා ගිහින් අන්තරේ ආවම උන් කියාගෙන ඔබ මොන කරන කොච්චරද කියන්න එපා ඉතින් ටික නෑ නෑ මේ වල්ලකට කියන්නේ දැන් මම මෙතෙන් කිව්වේ අම්මේ පද්මවලින් දාවසම නෙවෙයි. මම දන්නේ හතර බුදුහාමුදුරු පිළිවෙල මොකද උත්තර දෙන්නේ කියලා. එහෙනම් මම එකක් කියන්නේ. මොනවා හරි බලයක් තියෙනවා නම් කවුරුහා රම රමන්දිවිය හරි කමක් නැහැ කවුරු හරි කමනේ ඉන්නවනේ. මට බයින්ඩේ කියලා අවස්ථාවක් වෙන්නද ඉන්නවා. දැනෙන දේ කරන්න ඕනේ මොනවා හරි. එහෙම කළොත් තමයි මම හිතේ විශ්වාසයකට වදින්නේ. එතක මම මේ විශ්වාසයකට වදින්නේ. එහෙම කියලා කියනවා නම් මෙතෙන් දැල්ලා බුදුහාමුදුරුවෝ පස්සට මෙතන කියලා නෝව දන්නේ. ආ බුදුහාමුදුරුවෝගේ කොහේ හරි ගමනේ බුදුරජාණන් වහන්සේ උදෙසා මම නමස්කාරය කරනවා. එහෙම එහෙම නමස්කාරයක්. ඒකවල ගලක් නැටවනේ ගලක් වුණා මම බුදුන් කියලා ඉඳලා නමස්කාර කරලා දෙයක් නෑ තියෙනවා මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා කියලා නමස්කාරය ඇස්සලා ඉතින් දැන් අනික් කට ඊට පස්සේ බලන මුන් ටික බහැලා ඒක මගේ අයියා මුන් ඉස්සලා ඉතිරි කියන මුන් කාසියා බහැලා ඉඳලා නම් බස් එකට ගිහිල්ලා ඉක්මනට ඇවිදින්න මම ඉතරයි එන්නේ කොහොමද මම එන්න ටිකක් බැස්සා බහැලා එනකොට මට දැනෙනවා කොහොමද බඩ කර කර ගාලා ටිකක් අවුස්සක් එනවා ටිකක් දුර එනකොට මට දැනෙනවා ඉහවලක් ටික ටැක්කු වෙන බලේ ටැක්කුමක් ඒ කියන්නේ දැන් දැන් භාවයේ කියන දැක ගන්න. ගියොත් එහෙම යන්නේ සෙනගෙදී මම ඉඩ ලැජ්ජාවක් මට වෙනවා. දැන් ඉතින් මම ඉවරේ කල්පනා කරනවා බඩේ අමාරුවක් හැදෙන බඩේ. අවුල කරා කියලා පුළුවන් ඒක. මේ සීතල වෙනස් වෙනවා. එහෙමත් වෙනවා. එහෙම එකක් එන්න පුළුවන්. එහෙමත් මට හිතෙනවා. අර විශ්වාසෙම සමහරයි. ඒ වෙනකොට හරියටම ටොයිලට් එකක් ගහලා ඉඳලා හදලා තියෙනවනේ. ඔය එකක් පිට්ටු වෙනකොට කොහොමවත් වෙන්නේ නැහැ. පස්සේ මම කරේ බැලුවා අර බලවලා ටොයිලට් එකක් පිටු තියෙනවා. ගියා ඒක පරස් කරලා බෑ. ගිහලා දැන් ඒක බලනකොට වතුරක් තියෙනවා තමයි වාදනේ. හිතන්න බැරි බුදුන් කියන්නේ වතුර කොයිද වාදනේ. ඒක ඔය පැත්තේ වතුර ගෙනින්න නැත්නම් ඒවල වාදන වල වතුර ඉතුරු කරලා තියෙන කවුරුවත් ඔහි නැහැ. මිනිස්සු ගෙනින්නේ බෑ වතුර තියලා වාදන. අය මට හොයලා ගන්න සම්පූර්ණ සම්පූර්ණ ඇදෙන වතුර පිටලා දෙන වාදන. වාදනේ කුත් තිබුණා. ගියා මල පහ කරලා හොයලා ගත්තා. අඳගත්තා මම අද පරිවර්තන ගාලා. ඒ වුණා තව ටිකක් දුර බහිනකොට හැබැයි කාලක් විතර එනකොට. හැදුනා ඊට වඩා කැපුණා. දැන් මට අමුත්තක් වෙනවා මේකේ. මොකද වත පිට බලලා හරියට වැසිකිළියක් තියෙනවා. වැසිකිළිය ළඟදීනේ කැක්කුම හැදිලා ඉන්නේ. මම වැසිකිළිය දැකලත් නෙමෙයි මේ කැක්කුම හැදෙන්නේ. කැක්කුම හැදෙනමයි වත පිට බලලා දැන් මොකද කරන්නේ කියලා. අත් වශයෙන්ම තියනවාද ඇද්දොත් මම දන්නේ නැහැ වැසිකිළිය. ඊට පස්සේ මම දුවගෙන ගියා ඒක පට්ටාල. මේ මට පොදුමයි කවුරුත් හිතාව ඇවිදින්න. මට ඒක මම හිතුවේ මේ වැසිකිළියද මම ඊට පස්සේ ගියේ නෑ වැසිකිළිය. ඒ ගියේ නෑ. ඒ වැසිකිළිය තියනවා දන්නේ නැහැ මම. කොහොමද ගියා ඒ වැසිකිළිය? ඒකෙත් අර වගේ වතුර ටික. ඒකෙත් හොදලා ගන්න. ආයි බැසවල යන්න. හැබැයි කාලා කියන්නේ ආයි ඊට වඩා පැක පස්සට යනවා. ආයි වැඩ පිළිවෙල කොට වැඩි කියලා තියෙනවා. පස්සේ ගියා නැගලා ඒකෙත් වතුර ටික. හැබැයි ඒකට යනකොට ලකුණු භාගයි. දුවන්න උඩේ. ඒ තරම් හැමතැනම පහ කළා. දැන් රජිය ගහන්න දෙනකුත් නෑ මේ අමාරුවද නොපෙන්න විතර එහා පැත්තට දුවලා. පාගගෙනම දිනුවා. හැබැයි අර වතුර දිනනකොට අකුල හොදා ගන්න යොකරමත් තිබුණා. අයිසර් එනකොට කුඩි පැත්තට බැලලා බැලලා දැන් මම ඉන්නවා. හතර පොලකට පස් පොලකට විතර ආව ඒ විදිහම ඔය සිද්ධිය වුණා. දැන් මං කල්පනා කළා හැබැයි මෙතන අමුත්තක් තියෙනවා. එක තැනකදී බුණා නම් මේක පිළිගන්නද? දෙකක් වුණා තුනක් වුණා හතරක් වුණා. එක තැනකදීවත් මට කිසිම ආපදාවක් වැසිකිලි තිබුණා හතරක් තිබුණා. දැන් ඉතින් මං කල්පනා කළා හැබැයි අවංකවම එකක් කියන්නේ. මොකද මිනිස්සු ලව මොකද උනේ කියලා. අවංකව මම දැක්ක දේ මං කියනවා. මොකද මට මේ ඕනකම තියෙන මේ හත් දේ බලන්න ඉන්න මිනිහක් නෙමෙයි. හැබැයි මම ඉතින් දැනකොට ආ ආ ගෙනවා කිව්වා කෝපේ කරලා පොඩි බරුවල. දැන් උන් මුන් පාල් වෙලා කියලා උන් හිටියේ. දැන් බහැලා ආවේ ආපදාවක් නෙමෙයි. ඉතින් කිව්ව දැන් ඉතින් කෝපලා ගියේ හොරාද කියලා කිව්වොත් උන්ට පස්සේ උන් වහල උඩ වර්ණා කරලා කෝවා කියන්නේ බලාපොරොත්තු වෙලාදී. කොහොමද කිව්වේ හිටියේ. මමත් දැන් මේක කියන්නේ විදිහක් නෑ මන්ට. මරත් හොඳ ජාතේ උන් බුදි මාත් වගේ රීටකදී මාත් බුදි හරකට බලු. හැබැයි දැන් මම කල්පනා කරනවා මොන විදියකින් හරි. මේ දැක්කො මේකේ දිහා දොස්සේ මට හිතපල්ලේ. මට ඒක කල්පනා වෙනවා. දැන් කිරි බාදින්න ඉතින් ඉන්නෝනේ අද ගුවන්ැලේ බහිදුනේ. ඇයිද? කොහමරි බස් එකේ ගුවන්ැලේ එනකොට මට බලේ අමාරුවා කියන නාමයක්. දැන් ගුවන්ැලේ බැලුවා. බැලලා ඉතින් බස් හෝල් එකට ආව ගොඩ කඩේ කියලා තිබුණේ බස් හෝල් එක. බස් හෝල් එකට ආව විතර හැදලා කැපුවා කියලා තිබුණා වගේ. දැන් මරි යන්නේ ඉන්නේ දිස්ති නැහැ. මොකෙන් යන්නද වයර බයින්නේ. පරිවිත බලද්දි පාසල දිනවද? හරි යන්න දෙයක් නැහැ. මම දුවගෙන ගියා පාසලට. පාසලේ හිටියද දිනවද? කොහරි ගමන් නැහැ කියලා. ආවෙදී පද බල බලේ අමාරුවක් තියෙනවා. මේ වැසිකිළියක් බලාගෙන ආවේ කිව්වා මම කියන දෙයක්. ওই දින මැද පාර ওই දින ආර අපි වැසිකිළියක් තියෙන ඔතන මේ යන්න. නෑ වැසිකිළිය තියෙන කියලා පාර මේ අලිපාර දැක්කම නෑ වැසිකිළිය මම දැක්කේ. දැන් මම සදා හරි ලැජ්ජයි මේ කියන්නේ ගෑන ළමයි එක්ක කතා කරන හරිම ලැජ්ජයි. මේ කතා කරන්නේ දැන් ඔය රජ ගෑන ළමයි කියනවා මිදුල අතු කරගෙන වෙන අහන්න කිසිම කෙනෙක් නෑ දැන් මේක රජ වෙන්නේ. අහන්න නෑ බෑ මේක. කරන්න දෙයක් නෑ නංගි වැසිකිළිය දිනපෙටි කියලා අහන්න සිද්ධ වෙනවා මේ බලාගෙන නෑ. ඒ කියන්නේ ඉඳන් බිකල් අන්න ඒ කියන එක මැල්ල දීලා. දැන් මම බිම් බලාගෙන ගිහිල්ලා අරගෙන අර විදිහට මේකේ කොටස්. අර මේකේ විදිහට කොටස්. දැන් මං ඒ පාරෙන් ඉනද වල පිටවල කොහෙද අරගෙන ගිහිල්ලා දෙන්න නැති පැත්තේ මං කොහෙද බැලන්නේ බලලා අනිත් පැත්තේ පාර දිහා මම ඒ පාරෙන් බැලලා තිබ්බා. බස් එකේ නැක බස් එකේ බුදුන්. දැන් මං කල්පනා කරා ගමඩ කියලා දැන් මට හෙට්ටි ලැබුණා කමනේ බැලලා බලන්න කියලා. දැන් බයි. ඔයම ගලේ හරියට අපේ ගෙදර මේ පිට පාරවල් තියෙන මෙහා ඒක එනවනේ හැදලා. ඒකට වෙන්නේ දැන් මම දැන් මෙහෙ පොඩ්ඩේ ලයිට් ඉස්සර ගන්න. ඉතින් ඇල්ට බෑ. ඇල්ට බෑලා ගියා ඒවා ලීට් එකල බලන්න. ඉතින් ඊට පස්සේ ඉන්දෝනෙසියා කෝමිකයක් හදලා දෙන්න කිව්වා. මම කල්පනා කළා දැන් ඉතින් ආයි හැදුන්නේ ආයි හැදුනොත් බොම්බු පිළිගන්න. ඒ පාරම කෝමික පිළිවෙන්නේ. දැන් මට ආවන කොටින් දැන් ඉබෙද්දාවන පස්සේ තවත් පිළිවෙන්නේ. බඩේ අජීවිතේ නාමයක්වත් නැහැ කැක්කුමකුත් නැහැ මොකුත් නැහැ බඩේ අමරම මොනවත් නැහැ ඒක තමයි. දැන් හත් පොලකට වැඩි ඔතෙන් එනකොට ඔය සිද්ධිය සිද්ධ හත් පොලක. දැන් මම කල්පනා කළා ඒක දෙයක්. දැන් මේ සිද්ධියේ උගා හිතුවා. මේ වැසිකිලි කොයි? ඇත්තටම තිබුණා දන්නේ වැහි තියනද කියලා මාතවත් දන්නේ නැහැ. බා තියනද ඒකට? එනකොට අතල වගේ තියනද? නැද්ද? ඔව්. හරිද දැන් ඒක මම හිතාගන්න මම පස්සේ හිතුවා මොකද ඔය යනකොට වැඩි පිටියකට දැන් 20000ක් කෙනෙක්ගෙනයි කීදෙනෙක් ඇතුල් වෙනවද වෙලා යන්නේ ඒ හිතන කවුවත් නෑ යන්නේ නෙමෙයි අන්න ඒකයි කියන්නේ මේ වැඩි දෙයක් නෙමෙයි වැඩි හතරක් හතරයි පහයි හයයි හතයි හතරක් ඔව් ඔව් අහහ එහෙම විතර දන්නේ ඔව් ඔව් ඉතින් මේ හැම එකකම අර ප්ලාස්ටික් කෑන් අර මේ බියක් බියස නැති අර දැන් බාල්දි කියන්නේ ඔය බාල්දි භාගයක් වතුර තියෙනවා ඔය හැම එකම තිබුණා ඉතින් අනික කාරණේ මේක විකෘතියකුත් නෙමෙයි ඒ කාරණේ මේ බලවේග කියලාම කියන්නේ හොදාගත්තේ ඉතින් මේ ප්‍රශ්න මොකුත් නැහැ ඉතින් ඔය තියෙන විදිහට වැඩි දියුණු හොඳට පැහැදිලිවම තිබුණා බලේ අමාරු හැද බලවල පැහැදිලි තියෙනවා එහෙමයි ඔය ක්‍රමයට ගිහලා දැන් ඉතර ඇවිල්ලා අලගෙන් විදියට ඔය සිද්ධියම හිතුවා. හැබැයි ඊට පස්සේ ගියාට පස්සේ මට අද පටන් අපි භෞතිකවාදී කියලා. අර මිනිස්සු. ඔබ තමයි අදහන්නේ. මට නෑ නෑ ඒක නෙවෙයි වැරදි. පිට සිද්ධියක් කියන ඔබලා ගන්න කීයක්. මට මෙන්න මේ සිද්ධිය වුණා. ඊට මං කිව්වා. උන් කිය නෑ නෑ ඔබ හරනේ අපිට මේ දාන්නේ අපිට මේ මේ කෝජෝ කරලා ඔබ හරනේ. මොකද කියලා නැත්නම් ඇවිදින්න. අපිට පල්ලයක් නෙවෙයි දාන්නේ. කියලා. මගේ නෑ නෑ පල්ලයක් නෙවෙයි. පිට සිද්ධියක් කියලා මම යන්නේ. දැන් ওই සිද්ධිය ඔය එකක් විශ්ද කිව්වා. ඔන්න ඔයගේ මූලාරම්භයක මේ සිද්ධි කිව්වා හේතුව. ඔයගේ උනාට පස්සේ මට පරිේශිරි තව තවත් වැඩි කළා. ඊට ගාවෙන් හොයන්න ඕනේ. ඊට පස්සේ මම ශාස්ත්‍ර කියන තැන් වල වරණ යන්ජන බලන තැන් වල ඔයක නෑ කොහොමද කරන්නේ මොනවද කියන්නේ කියලා ඔය සිද්ධි ශාස්ත්‍ර බලනවා. ඊට පස්සේ මම Google වැඩ කරන කාලය යනවා. දවසු ඉතින් අපි කරා යටි කාලේ. ඒ කාලේ නානා ආකාර පරිදි ධර්මයේ බැරි වෙනවා. කුචි කාලේ ධර්මයේ බැලුවා. අපි ධර්මයේ හැම එකක්ම කොහේ බැරි. දැන් ඔය වෙනකොට ඉස්සෙල්ලා අපි අටේ පන්තියේ යන කාලේ වෙනකොට තමයි අපේ පුස්තකාලේ පොත් ගන්නවා. ඒකනම් පොත් දෙන්නේ නැහැ ඉපල්ලේ. අටේ පන්තියේ සමස්තක හැදීම පොත් ගන්න දෙන්නේ. ඊට පස්සේ මම දැක්ක අභිධර්මයේ කියලා පොතක් තියෙනවා ඒක. ඒක වල කවුරුද ඔය ගහන්න දෙන්නේ පොතක් එක්ක පුස්තකාලේ. ඔව්. ඉතින් මම ඉස්සෙල්ලාම ගියාම මොකද යාළුවා අද ගන්න පොත හුගම් ආනාර පොත වල අභිධර්මයේ පොත. පොත ගන්න අපේ ගහවල් කරයි අද ගහන්න කිය බරපතල මෙරේ. ඊට මාත්‍යා පිළිදාගෙන ගියා. දුන්නේ. ඒක දැනගන්න පුළුවන්. බලන්නේ මම දන්නේ නැහැ මොකක්ද අපි දන්නේ. ඉතින් එතෙන්ද ඒක බලලා මට දෙන කුකුලේදී. කිසිම අමාරුවක් ඒක නෙමෙයි. හොඳට පැහැදිලිව මට වැටෙනවා. ඒක ඒක සැරේ මම උඩ පේනවා මේ පිටස්සම කියන්නේ. හොඳට පැහැදිලිව මට වැටෙනවා. ඒ කාලේ ඉන්නේ මුළු ඉතින් බලන්න දහම් පොත් දහම් පොත් බලන්න බැලුවා ඒ කාලේ වෙනකොට. ඉතින් ඔවා කියලා හිතමු ඒ අපි එතනනකොට එක්තරා මිනිස්සේ මගේම හිතවතේ. යන්නේ අන්ජර මම බලනවා. එයා යනවා ගියා මේ කොහෙද මේ කියන්නේ. මාතරේ මාතර බැරි. අත්පන්නේ වාස්තිය කියන්නේ. මිනිහත් ඒක වැඩ කරන එයාත් මගේ හිතවලට ඒක මිනිහා දවසට ඔහොම එකක් කරලා බලන්න. ඒ කියන්නේ අන්දිනවා බලලා ඉදිරියට සාහිත්‍ය නිදාරක් ප්‍රශ්නයක් හොයන්න. ඔය වෙලාවේ මට ආරංචි වෙනවා මෙයා මේක කරනවා කියලා. මට ඒකත් පරික්ෂණය කරන්න යන්න. එතෙන්ට දුරගෙන මම එතෙන්ට යනකොට දවසක්. පොඩි කෙල්ලගෙන ඒ කියන මාම යන්න අදේ මාම එනවා. මම සුවකමන වගේ නම තමයි. මම දැක අඳුනේ ඔයා. දැන් මෙයා මොකද කරන්නේ මේ මං ගැන අහලා කියනවා මොකද මං ඒකට ගැන මේ සාකච්ඡා කරලා දෙන්න හින්දා මම එහෙ ගිහිල්ලානේ නැවත අරගොල්ලෝ අඳුරින් අර ළමයට බලන්න කියලා මෙන්න කෙනෙක් ඉන්නවා බලන්න කියලා ඒ ළමයා ඉතින් හැදරුවා කියනවා එකේ බලවලා ඔහොම කීකේ මොකද කරන්නේ මම එනකොට ඕ මෙයා දැන් එනවා කියලා දැන් අරමුණ තමයි අඳුර විදිහට බලාගෙන මෙන්න වෙන හොඳට බේනවා ඒක බලාගන්න බලාපොරොත්තු වෙන්නේ පස්සේ එනවා කියන ළමයා ඇතුලින් අඳුර බල බල ඉන්න මගේ මේ ඒ හිතුවට යනකොට පාඩම ලෝකෙට ඉඳ ආන්න දේවල්. ඒතර වන්දනයෙන් නීරම කොහොමද ධර්ම පස්සේ අහපාගේ මෙන්න මෙහෙමයි සිද්ධිය උනේ. දැන් මාත්‍රි බලාගෙන ඉන්න මේ අඳුරනේ. මේ ලක්ෂණ වල බලන්න මොනවද තේනේ තෙල් කුප්පියක් තියෙනවා කියලා. අර බලන්න කියලා මේ තෙල් කුප්පිය පිළි නැති මොකද? මොකද මේ තෙල් මේ ළමයි දැකේ බොරුවක්. මේ පොඩි එකෙක් බොහෝ පොඩි ළමයි. ඒ ළමයට මං ගැන කියන්නේ කොහොමත්ම කුමයක් ඇත්තෙම හැදියවත් පස්සේ. ඊට පස්සේ කියලා දැන් ඔක්කොම විස්තරේ කියන හරියට. එහෙම කරේක අද දෙයියෝ සෑ 12ට යනවා කිව්වා. ඒ ළමයා අඳුරින්ම ඉන්නේ. ඒ ළමයා ඇතර මෙතන ඉන්නේ. 11 ගාන ඉඳලා ගිහිල්ලා. වැඩි විචාර දෙමින් ඊට පස්සේ දවසට මෙතන ඉන්නේ. දැන් මම බලා ඉන්නවා අර හොරෙන් අර ඈත උරෝදුයි. මේ ළමයාට මම වෙලේ ඉන්නේ වහනවා. මේ මේ මේ කාරණේ බලන්නකො. අරක බලන්නකො මම මේ ළමයාට මේ වෙලාව මම දෙන්න මම හදන්නේ. දැන් 12ට යනවා කියනවා 12ට යනවාද නැත්ද බලන්න ඉතින්. හරියට සාහෝ කියන්නේ. හරියට 12 වෙනවා. දැන් මම කතා කරන්නේ මේක බුදුන් කියලා කියන්නේ වේගන සබ්බන්. යජයි. හරියට උදාහරණ විලාව තෝසේ කියන්නේ. මේක දන්නේ අරලි මේක බලා ගන්නද? මේක අර හිත වෙනස් වෙනවා මෙන්නේ අහයි. ඕක යකි. හරියට වෙලා ඉන්නේ. මම තමයි මේක බුදුන් කියන්නේ මේක මාත් බලන් කරන්නේ මාත් ඉන්නේ බලා ඉන්නේ. සමෝදිස්සය කියලා මම කියන්නේ මම යාර කිව්වා. සමෝදිස්සය වෙයිද මේ මටවත් බලන්න පුළුවන්. බලාගෙන ඉඳි පේනවනේ පේන්නේ. ඉතින් ඊට පස්සේ මම වැඩ ඇරලා කිරීමෙන් එහාට යන්න කියලා ඒගොල්ලෝ වැඩ ඒ මොනාරි වැඩ කරනවා ඒ මම ඔබ බලයි. මම දවස් දෙකක් තුනක් බලාගෙන ගියා මොනවත් නැහැ දෙන්නේ. නිකන් තේරුම් ගියේ විතරයි. අල්ලාහේ වල වල අරන් තියෙන්නේ. මම ඔබ දිහා බලාගෙන ඇහැ ඇහි රැඳෙන්න බලාගෙන මොකක්ද වෙන්නේ තේරෙන්නේ. ඒක කොහෙද තේරෙන්නේ තේරුම් ගියේ වැඩි බලන්න. තේනවා පෙන්නේ. බලාගෙන ඉච්ච බලාගෙන පේන එකක් නැහැ. ඉන්නේ පේන්නේ. ඊට පස්සේ හතරවෙනි දවසේ විතර බලන්න. මට පේනවා පිටක් වායක. මේ ආර්ය මන්ත්‍රයක් කියන මන්ත්‍ර කියලා ඍෂි මන්ත්‍රයක් කියලා දුන්නාද එක එක දේවතාවන් ඊළඟට මට එකපාර වෙන්නේ එකපාරට අමුත්තක් ඇතුළේ ගැසීමක් වගේ තියෙනවා හරි කියනකොට මම තමයි අමුත්තක් නම් තියෙනවා මොකද ඔබ දෙයක් කියන්නේ ඒ පරිකර මෙන්න මෙහෙම මොනවා හරි අපිට එකපාරට මොනවා හරි ඇතුළේ මුගුරු ටිකක් පුපුරලා ගියා වගේ එහෙනම් මේ කුප්පිය ඇතුලේ පේනවනේ අර කියන කේ විලාසය අයින වැඩ හදාගත්තයි ඒක අරන් ඉන්නකො බලපු මොහොතේ කැලේ බලපු මම අරන් ගියා ඔයාම සියල්ලන් ඇහැට යවලා දිනා බලාගෙන ඉන්න. අර අතන හදලා දිනා මට කව ඒ බලාගෙන ඉන්න. බලාගෙන බලාගෙන ඉන්නකොට මට පොදු වෙන්න වල්ලාට ඈතින් පේනවා. හොඳේ ලස්සන හම්බුණා දැන්. අර කුප්පියක් දෙන්නේ. දැන් මෙයා හිතාගෙන ඉන්නේ මම එනවා හිතලා තියෙනවා ඒක පේනවද බලන්නකෝ කියලා එයා මට කිව්වා. මම මොනවා හරි පේන්න දෙයක් කියලා බලාගෙන ඉන්නකොට මට පේන්න පටන් ගත්තා අමුතු නගරේ. බලවට මේ හිතිය ඔබ මන් දන්නේ නැහැ මේක මොකද කරන්න හදන්නේ. මේක බලාගෙන ඉන්නකොට මට පේනවා හැරෙන්නේ කඩේටවලේ හාය කුමාරිය වර්තිය. හාය මාලිගාව. අත මෙන්න මේ මාලිගාවක් වගේ නේ පරිදි මාලිගාවක් අතපොතු ඉච්චේ. ඒ හාය කුමාරිය වගේ කියලා තියෙනවා හතරන් ආවරණ වගේ වෙන්න. දැන් මේ මේ හදලා තියෙන ඒ වගේ දැනගෙන ඉඳලා ඒක නිදානක් තියෙනවා කියන්නේ නිදානක් ඇති සිද්ධිය. දැන් මොකද මේ දිය මම කියනකොටම ලොකුට හිතාගත්තා මේ දැන් බැරි හදන මේ තේන එකක් එන්නේ බලා ගන්න පුළුවන්. මේක බලන්න බලන්න ඉච්චේ සම්පූර්ණ විස්තරයක් ආවා ඒ වෙලාවට. විදාල දේව කතාව. ඒ කියන්නේ සාජ කතාව. අදකදී ගියේ ඉස්සරහ සටනකට ගියා දවස් අන්තිමට ඒ රජුරුවන්ගේ දෙවිවරුන් තමයි ඉන්නේ දෙවිවරු හතරේ ඉඳලා ඉන්නේ. ඒගොල්ලන්ගේ මුළු ඔක්කොම ආවරණය ඒ රජුගේ පරිවිදයක් ආවා රජුරුවන් දෙවි පැනලා යන්නේ. ඒ පාරම ගෙනද ඔක්කොම ආවරණය සිංහ කරලා තියෙනවා ඇතුලේ දොරටුවක්. අතහැරලා තියෙනවා සිංහයාගේ. ඒක පේන හොඳ ලස්සන පේනවා. අර ඔක්කොගේ ආවරණ ගලවලා ගලවලා එගුව අරගන්න. ඒකේ බරබර කරලා ඒක ඇතුලට දාන්න. ඒක පුරුණ. ලස්සනට මනහ දාගෙන, ගෙර දාගෙන මෙහෙ පුරුණ. ඒක තමයි පැනලා යන්නේ. පස්සේ දැනින් එක බැලුවා ඒක කොහෙද තියෙන්නේ. ඔයා දැන් බලාගෙන පස්සේ බලන්නේ අඳුර අඳුරෙන් බැලුවේ ඒක කොහෙද? මේගොල්ලෝ. පස්සේ ඔගේ බලාගත්තට පස්සේ අර එතන බලාපොරොත්තු තියෙන කතිය ටික සැකයක් ඉස්සර නැගිටින්නේ අපේ ළමයාලව බලලා මේ කරගන්න හදනවා. ඉතින් අසු බලන්න පටන් ගත්තොත් මේ ගන්න හම්බෙන්නේ නැහැ නේ. කොටස ගන්න හම්බෙන්නේ නැහැ. ඕක හැංගීම. මේක ඉතින් ඉන්න මස් නේද? අතිරේක කොහොමද කරන්නේ අපි ආවොත් නෑ අපි ආවෙන් ඉතින් කරන්නේ බලමු අර ඇතුලේ තමයි ප්‍රශ්න ඇති. ඒ මට ඕනකම තියෙන්නේ මේ අනුබල ඔබ ගන්න නෙමෙයි. මට මගේ වැඩේ මේ මේ යථාර්ථය බලන්න. ඔහොම ඉඳලා ඊට පස්සේ ආවා ඊට පස්සේ මට අය හිතක් දෙන්නක බලන්න කිව්වා. එදා මට හරි පුදුම සිද්ධියක්. දැන් උතන බලාගෙන යනකොට එකපාරට මේ එහි බල්ල ඉවෙන්නා. අද යන්න පොඩි ගමනක් තියෙනවා කියලා. වෙන ගෑනු කෙනෙක්ගේ අසනීපයක් තිබිලා කියන අය ඒ වැඩ කරනවා. ඒ අඳුරේ බේත් බල්ල දෙනවා. කතා ටිකක් කරනවා දෙහි කවල යොදන්න කරනවා අය යන්න බලන්න. අරක බලාගෙන ඉඳලා වැඩ මෙන්නයක් යන්න මම අඳුර දිහා බලන්නේ. මම හිතපු දෙයක් තියෙනවා. ඒක මට කිව්වා. මම දන්නේ මොකද ඒක කියලා. ටිකක් වෙලා බලන්න ඕනේ. අර එදා දැක්කා වගේ 10000 ගුණයක් නේ වදිනවා. ඒ තරම් දීප්ති. පනිකරම අර මල් ටික ඔක්කොම විහිල්ලා විහිල්ලා කියන විශාල හෝල්යක්. ඒක බලන්න සෝවාලා. සෝවාලා ඔපරේෂන් කාමරයක් තියෙනවා. පනිකර සෝවාලා. මොකද ඉතිරි කාලය අපේන ඉතින් මේක හොඳ වෙර පැහැදිලි මට ආසාව නැහැ බුදුබයින කියලා මට මේක මම ඒ වේ කල්පනා කරන්නේ යකෝ මේ මල් වලට මොකද උනේ අර මල් දෙහිම දිහා තියෙන ඇතුලේ මල් වලට වෙච්ච දේකුත් අර සුප්පි වලට වෙච්ච දේකුත් ඒවා එකක් අපේ හොඳට පැහැදිලි වෙන විශාල හෝල් එක. බලපුවහම ආයෙනයි හෝල් එකක් නේ පයි ඉස්පිරිතාලය. මොකද ඉස්පිරිතාලේ පෙන්නන්නේ? ලෙඩුල්ලනේ පෙන්නන්න ඕනේ. බලන්න ඔබේ ලෙඩේ කියන්නේ. ඊළඟට මට කියන්න. මට කියන්න වෙන සොලිය එක තියාගෙන යන් කෙනෙක් උපරේෂන් විදිහට වහගෙන අරන් යනවා. හොඳට පැහැදිලි. ගෙනාවා ගෙනාලි වෙලා ඉන උපරේෂන් කාමරේ. උපරේෂන් කාමරේ ජීවිත මම දැකලා තියෙනවා. උපරේෂන් කාමරේට අරන් ගියා. පන්ති මේ තරම් නලාදාකට ගොස්තරලා නේද? ඔක්කොම ඉන්න හොඳට පැහැදිලි. ඇටෙන්ඩන්ස් ඔක්කොම ඉන්න. පස්සේ අර ගෑනු කෙනා ගෙනාව ගෙනාලා ඉවරනකන් අර මෙයා කරේ අරක විදි කිරීම විදි කරලා ඉතින් නිර්වස්ත්‍ර කළා. ඔක්කොම හක් කළා. අකුල් දෙකකින් අල්ලලා ඉතින් උඩ පිරෙන්නේ. දැන් මම බලලා මොකද්ද මේ උද්‍යාදී. කොටින් කියනවා නම් ඒක පුදුම දෙයක් කියන්නේ මල් ගහේ වටා පේනවා. ඉන්න පුදුම දෙයක් නෙවෙයි කියන්නේ පුදුම දෙයක්. අකුල් දෙක උඩ ඉල්ලපුවාම ඇඟේ තියෙන මල් ගහ වල බලන් පේන මුදුන බැහැ. ඒක තමයි බැහැ. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ඇවිදලා ඉන්න මට කිව්වා මේ බලාගන්න කියලා ගොළු පාසාවක් මාත් බලාගන්න කියලා මෙහෙම කැපෙන්නේ මෙයාට කරේ අදෝ මාර්ගයේ තිබුණා එහෙම ඇල්ලුවා අල්ලනකොට බඩවැල ඇදෙනවා ඉතින් මෙහෙම ඇදි ඇදි ඇදි ඇදි ඇදි ලෙවල් එකක් වෙන්නේ බඩවැල කැටියකින් දෙකට බැඳෙනවා එනකොට ගෙඩියක් දෙපෙට ආයි බලන්න මට බලන්න බෙල්ලයිද අර කියන සීල් තියෙනවා කියනකොට මෙන්න බඩවැල බලාගෙන යනවා එහෙම ගෙඩියක් තියෙනවා ඔව් ගෙඩි තුනක් දුන්නේ බැලුවා කියලා බෙන්නේ ඒකට කිව්වා එහෙනම් එක පැත්තමත් නම් හරි. ඇයිටි බලාගන්න තවත් මම කිව්වා අත්‍යවශ්‍ය දෙයක් ආවේ නැහැ. ඒපාර ඒක පිටුර බලලා කියන්නේ. ඒපාර අරකින් බැසිරුවා. අර කට්ටාලා වෙනස් වුණා. අන්නේ බලනකොට ලේ වැටෙනවා. යටි තිබා දීතිය. ඒ දීතියට ලේ දෙන්නේ කොහොමද? ඒක හොඳට පැහැදිලිව පේනවා. ඊට පස්සේ ඉතින් ආස්සලා ආකට වෙලා ඉතින් මම කකුල දුවනවා. කියලා වෙලෙන මට බලා ගන්න කියලා කකුලේ නිල් නහරයක් පෙන්නවා මෙන්න මේ කලවලට. මෙතන මේ සත්තරේ පැත්තට. එතනම පේනවා නහරයක් නිදලා ගිය කෙනා මෙතන තියෙන කුලියක් වගේ සුවයි. මම තා මෙන්න මෙහෙම කකුලේ මෙන්න මෙහෙම ගත්තා. වාක් කකුලේ දුක ඒක දුන්නා ඇඟිලි බලාගත්තා. කකුලේ බලන්න. මෙන්න මෙහෙම ගත්තා. ආ වැඩේ හරියටම හරි. රෝගය අලු. දැන් මේ රෝගෙට හේතුව කියන්න බලන්න. ආයෙත් රෝගී. එල්ලගෙන බඩවැල ඇතුලේ නැතුව හෝල් එකක් වගේ කුබරයක්. බලාගෙන බලාගෙන බඩවැල දිගේ යනවා දැන් මට පේනවා කෙලිගෙන යනවා. හරිද? මෙන්න කියන ආමාශය විශාල කුහරේ වගේ ආමාශය පේනවා. ආමාදෙ වෙනවා බඩු කෑලි වාගයක් අමු බඩු කෑලි වාගයක් ගෝවා බලුවා ගෝවා කැල කැල මට මේ බඩට ඇතුලේ අමු අමුලා පෙන්නන්නේ කොහොමද ඒක මම මම හොරා ගන්න ඔයා දැනනවා කියන දේ අරගෙන දැන් මෙයා වලබහම පේනවා අලුව පාන නිකන් මේ ලාටුවක් වායක තියෙන්නේ. මේක තමයි මේ දෙදේට මුල. ඒ කියන්නේ මෙයාට දීපු එක්තරා පොඩි විදි. අන්න දීපු යක්මි ක්‍රියාවසයි දීපු වෙනවා. අයියට වෙලා. මන්නේ අම්මෙන් අම්මෙන් පෙන්නේ දිරවලා නැහැ කියන එක. කෑම කාපුවාම කෑම ඉදා කාලා තියෙන්නේ ගෝවා මාළුවයි, බටු මාළුවයි. ඒවා තමයි කාපේ තමයි අම්මෙන් පෙන්නේ. අම්මෙන් පෙන්නට හිතුවා කිරවල නැහැ බලය ඇතුලේ. අර දාවකින් දෙල තමයි අපි යන්නේ නා. ඒ විශ්සේ තමයි ඒ දායි දෙන්නේ. මට හරි මුදුනේ නැහැ මුදුම කියන්නේ. ඒතර මේ මේක මේ පේන්නේ කොහොමද? මේක මන්ත්‍ර බලයක්. නේද මගේ මානසික බලයකට දැක්කා. මේක හොයන්න වෙලේ මම අර ජාතිය ඒ විදිහට අරගවන ගෝලියක් ගහලා දෙල්පියාර දිපවාගෙන ගියා මාල්ගුලා පුතුවාකාර ඉස්සෙම පුතුවාකාරයෙන් පුතුවට මෙයා බැලලා පොඩි බැලලා ඔව් පටේ සුදුරේ දැක්කම දාලා මල් ටිකම තියලා ඔක්කොම තියලා පාන කුටිය එන්නේ මහරෑ අපි ගෙදර දැන් වන්තර මුරුක මොකුත් නැහැ දැන් මට වෙනකම තියෙන්නේ මේක පෙරුණා මට වැරු බලන්න ක්‍රමයක් තියෙන්නේ පෙළිදෙද ඈ බෑ හතරක් මම ඔක දිහා බලන්නේ අර මල් තියලා ඔක්කොම තියලා පාන පස්ස කරලා අනික කටි ඔක්කොම බුදි ඔය ඔක දිහා බලයි පළවෙනි දවසේ මොකුත් අමතන්නේ ඉතින් මේක මන්තර බලයෙන් මත මේ පේන්නේ විදිහයි. සමන්නේ බලන්න මේ ඊළඟ දවසේ ආයිත් රුකි දැල්ලේ මට පේනවා. අර මන්තර බල මොකුන්නේ අර අර ලස්සට බේරලා ඔක්කොම. ඊට පස්සේ උදාහරණ අපේ පාරේ වෙනකොට අපරාම කඩාවරණේ අර විදිහට වෙන්න. ඇවිල්ලා ඉන්නේ කියලා තිබ්බාම ඒක අනියම් සෙට්ටල කට්ටියක් දෙනවා. ගෑස් එකක් අල්ලනවා අල්ලගෙන යනවා ගෑස් එකක් දේවතාවෝ එකක් කියන්නේ. ඊට පස්සේ ඉන්නේ ඊට පස්සේ වැඩි කෙනෙක් දෙන්න කියලා. දුන්නට පස්සේ දෙන්න කියලා. ඒ වගේ නේද මොකද? පොල්දේ දුන්නේ නේද? <coughs> හොඳට පේනවා ඒක වශාරවල. මන්තරවත් කිසිම දෙයක් ඒක. හොඳට පැහැදිලිව අර ඒක අඳුර වගේ පේනවා. ඊට පස්සේ අරගෙන බලනවා ඔය ගාඩ් විස්තරින් බැලුවා. ඒ දවස්. ඔය බලාගෙන යන කාල සීමාව වෙනකොට තමයි දැන් අපි ආධ්‍යාත්මික පැත්තේ ඒ පැත්තේ මතුවී ආවේ. දැන් මතුනාට පස්සේ දැන් මට පේනවා දැන් මේ ග්‍රේට් දේවල් බලන්න පුළුවන් කතාවක් ආවා. වගේ ඒකට මේ පේනවා. ඊට පස්සේ අපි ඔය ඉදුරාණ කියලා ගමක් තියෙනවා ගමේ ඉන්න මට අවසත හිතෝටි. ඒ කාලේ මට කියා තිබුණා ඔය ආ ඒ කාලේ සත්තර විදියට කමක් මේකට තියෙනවා ඔය කියනවා ඔය ආවුදුකක් තියෙනවා. ඔය ආශ්‍රය කරගෙන ඒක පිළිබඳව යම් යම් විදියට ඔය ධර්ම කරුණු එළෙන බලන්න ගියා. ඉතින් ඔයදී ආශ්‍රය කරන කෙනෙක් මම අතුරු කරනවා කියලා දැනගෙන ඒ ඉස්ලාම් කියන ගමේ තිබුණා සමිතිය. සංජීර අනුශාසනාව පවත්වන ඉර ආරාධනාව කරා. මොකද ඒක ගැළපෙන අනුශාසනාවක් කරන්නේ. වාසියෝගේ අනුශාසනාවක් මම කළා. මම ඉතින් විශ්වාස මේ සත්‍යයේ පවා හිතා සිද්ධ වෙන්නේ මිනිසු විදින මේ වෛර කෝදාදී හිමිලින්න මෙච්චිතක් වදනවා නම් සතෙක් මේවා හිතාවක් වෙන්නේ බල්ලෙක්වත් හපන්නේ නැහැ එවැනි ගමේ ඈපාකින් කිය වෙද මහත්තයා මේ වෙද මහත්තයා හැමෙන්නේ හිනහවනවා හිනහලා කියද හපන්නසේ බලන්නේ අපේ ගෙදරවනවා කිව්වා අසාවකේ හිනහවෙයි හපන්නසේ වරන් දිනන වල්ලා අපේ ගෙදරවනවා කියලා කිව්වා මොකද පිටිකන වල්ලේ ගෙදරේ මොකයි ප්‍රශ්නේ? හැබැයි ඔය කාරණේ කියලා නම් ඔය අර BOC කෝස් හොයන කාලයක් තිබුණා කියලා ඔන්නේ කාල සීමාවයි. පස්සේ ඒකල පරණ ගියා කියලා ඉතින් මං එළවහ කෑව රාලහයි. ඒ නැද්ද මේ මේ මේ දේවල්? අන බෝතල් ගොඩාක් නම් තියෙනවා පරණේ මම හන්නේ BOC දුනවාද කියලා. ඉතින් ඉන්නවා කට්ටිය ඊට කතා කරලා බලන්න ඔයාලා ඔය තියෙනවා තෝරගන්න. පස්සේ මම දැන් ඉතාලි ගියා එහාට. ඒකනේ මේ වැඩේ ඉන්න සමානයක්. ඉතින් දෙකින් බැලුවා ගෙදර මහ විශාල ගියා. ඒකේ මේක වැද කතා අනිත් පැත්තට එන්නේ එකක් නෙමෙයි. විතරා ගේට්ටුවක් දාලා තියෙනවා. ගේට්ටුව ලොකුම දාලා තියෙන බැක්මියක් දාලා ඉඳලා වහලා තියෙනවා. අද මං කියනවා වහලා මේ දාලා මේ කිව්වා හතරක් නෑ කවුරුත් ඇහෙන්නේ ඇහෙන්නේ නෑ සද්දේ. මට විතර බැලුවා කවුරුත් පේන්නකවත්. බැල්ලේ අතට ගහන්න බැරිය කියලා ඉංග්‍රීසි දුවා ගේට්ටුව පොඩ්ඩක් ඇරිය ඉතින්. ඇරලා ඉතින් ගේට්ටුව අනිවාර්යයෙන් අන්නාමනේ ආව හෙන බලන්න. තිබ්බගේ නම කොහේ ඉඳලා ආවද? අර ඒක කරන්න කිසිදෙයක් මේ බලවහන ඉදුක්කෙත්තා නිරෝගීත්තා සුවපත්ත්තා කියනවා. ඔච්චරයි කියන්නේ. මේ බලුහාන විදිතේත නිරෝධීත සූපත්ත මේ බලුහාන විදිතේත නිරෝධීත සූපත්ත කියන උඹ බලයි නමන්නේ. අපන්නේ නේ බලයි. බලයි නේද මොකක් අච්චික මෙහෙම ඉස්සුවා. අල්ලගත්තම යටිද? දැන් මෙහෙම අල්ලගත්තා. අති. ඔව් උන් හදෙන් අල්ලගත්තම යට මෙතන. ආ ඇල්ලුවේ මේ අත. මෙහෙම කරලා අල්ලගත්තා. මම ඉතින් ඌ හිතෙන්නේ නැහැ හැබැයි. හැපුවේ නෑ. මම ඒ වෙලෙත් මේ බලුහාන විදිතේත නිරෝධීත සූපත්ත කොහොම මං හිතගෙන යනවා. ඔව්. මොකක් කිදි මේ දෙයක් දෙන්නේ කියලා. දැන් මම කෑමක් කරන්න දෙයක් නැහැ මොනවා කරන්නේ දැන් මම හිත වෙනස් කරන්න දෙයක් නැහැ මම ෆයිනල් කරනවා මේ බලවහන් කිසි පෙත්තරන් නිරෝගී සාර ඔබත් ඉස්සගියේ මාතයක් ඉතින් ඉස්සාවේ කියන්නේ මම අරගෙන කියන්නේ වැරෙන්නා පුටුවක් තිබුණේ මම මෙහෙම අපෙන් කරකවලාගෙන මම පුටුවට ගියා කොම්මේ තල්ලු කළා පුටුවේ පුටුවේ ඉඳලා බා පුරු බාපා තේරුවා දෙක තියාගත්තා ඒ මං මේ බලවහන් ඉඳපෙත්තරන් නිරෝගී සාර ඔබත් ඉස්සාව තමයි මං කියන්නේ මේක පුරනවා මිරිපත්තු කරනවා ඉන්න බල්ලේ නෝ නෝ ගන්න වදෙමු පුරන. මම බය මොන දිහා බලලා වුණා ගෙඩියට හැන්නා වුණා අත් දෙක හරියට ගන්න බෑ වාටේ අපි කියන්නේ. අන්න අර වස් මේ පුරන මොකද කියලා මතිලා පුරනවා කියලා ආව බලන්න. ඒක අකෑග හරින ආවේ නේද පුතේ. බලන්න. ඒ කියන්නේ ඉවර ඇති කියලා හිතුවා ඉතින් මේ බල්ලගේ හැටි. මිනිහාන බල්ලේ නෑ කියාදී තර කතාව. ඊනකොට බල්ලා ගැටකට ගියා. යම හැපුවද හැපුවද කොහොමද හිතාවේ? අපිට පුතේ ආපුවේ. ආවනේ නේ හිතාවනේ. කවුද? මම කියනවා අනේ වලුහා ඊයෝ උන් උඩ ගිහපන්න කටි කරලා නේ උගන්නේ ඉතින් අපි අල්ල වාරයි බඳ බඳ පිරත් එක්ක ගෑ ගෑරිය දත් දෙක මෙන්න මේ යන්තන්නේ හැම වෙලාවෙම දිනවා සිදිලා නේ වලෙන්නේ මේ ආරම්භ ඉන්නනේ මේ ඊවට බලවල මේ තියෙන්නේ අපොච්චි මේකම පුදුම යන්නේ කිව්වා ඔයා මේ ඔයා කවුද කොහේද කියලා ඒක උන්දන්නේ ගෙදර කතිය දන්නේ මම කවුද පස්සේ මං කිව්වා අර ඊයේ වෙලාවට දෙවෙනි මෙහා පන්තියේ මේ අනුශාසනාව කියන කැමතිද මං ආවේ ආ ගොනගල් දෙවිය අපේ මහත්තයා කිව්වා. අපේ රාලහන් කිව්වා. මට ඊට පස්සේ ආලහන් ආපහා කියලා තිනවා. හරි වැඩක් නෑ මහ පුදුම දෙවියක්. මෙන්න මෙහෙම දෙයක් නෑ මේ බල්ලා ගිහින් ඇදගෙන ගිහින් අපි පුතු වෙන්න ඕන. මෙහෙම දෙයක් නෑ. ඕක කාටවත් කරපු එකක් නෙමෙයි. ඕක මට දැනගන්න හිතෙච්ච ඇත්තක් කිව්වා. මේ අපි කියලා ගිහින් මම සම්පූර්ණයෙන් පිළිගන්නා ඊට පස්සේ මටම පාඩමක් ඉගෙනුවා. මං කිව්වේ කියලා උනේ. ඒපස්සේ එයා කියනවා මම කිව්වා අනහැටි නොබන හැටි බලන්න අපේ ගෙදර ගන්න බලන් තිබුණා. දැන් මගේ ගෙදෙත් තියෙන ඇවිල්ලා මේ කතා නම් මේ මට පිට නැත්තක් මම මතයි කතා කරන්න දෙන්නේ නේද ධර්මය ගැන කියලා ඔය ඔය කතාවක් ඇත්තට මේ කතාව කොහොමද කියලා මම තව හිතන්නේ බෑ මේ තරම් හිතියක් ඉතින් ඔකේ අපි දැනගත්ත එක එක්තරා අවස්ථාවක් එනි මම ওই අවස්ථාව තුළ ඒ දවසක් මම තව හිතියක් ඔකේ මිත්‍රීමේ ස්වභාවයේ ස්වභාවය කොහොමද කියන්නේ එක දවසක් කජු කරන්න තියෙනවා මේ කජු ගහක් තියෙනවා සත්යේ උඩ මම ගියා ඔය කජු කරන්න කජු කරන්න යනකොට මෙහෙම අත්පිටිය යන්න තියෙනවා ගතර වෙන දිගට තියෙන අත තියෙනවා. මේ අත දිගේ නැගලා යන්න බෑ කොහොම හිමි හිමි ගාඩ ගාඩ ගාඩ ගාඩ පිළිගනු තරම් අත්යක් ගලන දින්න ගන්න ගියා. අතේ මැදින් තව කඩක් වගේ උඩ ගත්තා ගිහිලා තියෙනවා ඉහළට. මම ගිහිලා රත්තේ කඩ ටික ටිකක් වෙලා කඩ හරහා ඉන්නකොට අර උඩ හිට වෙන්නේ කියලා දිවි මහා ගොඩක්. සම්පූර්ණම අර අත කතර පෑන්නේ වහගෙන මහා රංජුව ගැලියා මෙහෙ. දැන් මන්ද නැද විතර පයින්නත් දැන්. දැන් මොන ටික ගෑවනම් එහෙම මේ බෙදගම් කරන්න වෙන තරමට කිරි කනවා ඇහි. දැන් මුන් එන්නේ මහා රජුවක්. දැන් මම යන්න ඕනේ ඒකෙදි. දුවලා පයින්න පුළුවන් දෙයක් නෙමෙයි. හිමි හිමි ගාඩකාරයෙක් එන්න ගියේ. අඟලේ අඟල අඟලේ අඟල මේ අත් දෙක දීප කකුල් දෙක පොඩක් ඉස්සරහට කොහොම තමයි ඒකෙදි ගියේ. අර කඩන්න කියනවා. දැන් ආපහු යන්නේ මුන් කොච්චර කෑවත් ඒ ක්‍රමේ තමයි. අර වරක් නෑ අර ක්‍රමේ. මම යනවා මේ දිවිසල නිදුක් පිටා නිරෝගී සතු වත් තමයි මේ දිවිසල නිදුක් පිටා නිරෝගී සතු වත් තමයි. මුන් ආපහු ආයේ ආන්නේ. ඔහොම හොල්ල හොල්ල පස හොල්ල හොල්ල පස්සේ පස්සට යනවා. පසට එන මාත් අගලක් ඉස්සරහට එනවා. ඕක කිය ගියාම දිවිති ගැලිය කිලි මුඩක් නැහැ. එක එක බඩු වෙන්නේ නැහැ. එක එකක් ඇවිල්ලා බහලා ඉන්නවා. ඔය එක දිවි. දැන් ඔය වගේ විද්‍යාවක් මේ හිතුවන ආකාරයකම මම ඔබට කිව්වේ. ඔය වගේ විද්‍යාවකින් පස්සේ මම කරන්නේ මම අර කිව්වාර මේ ගෙදරක යනකොට එයාගේ තියෙන දේවාලය. විද්‍යාවන ඉතිහාස ගන්නවා. ඒතොර දේවාලෙට ගියාම මට පේනවා ඉතින් අඳුර වෙලා ගේට් එක කියලා යනවා. අර ඔය මම එක්තරා මට්ටමක මානසිකත්වයේ පිළිද වෙලා ඒක ටිකක් දෙලි හැකි. දැන් මෙහෙම විද්‍යාව දිහා බලපුවාම තමයි සම්පූර්ණ තේරෙන්නේ. ඔය ඒ වගේ යන්නේ. මේ විද්‍යාව දිහා බලා හිටපුවාම යන්නම් ඔක්කොම විස්තර පිළිගන්නවා. හරිද? මේ විද්‍යාව දිහා බලපාලයි. ඉතින් අර දිගේ දිහා බලපුවාම මට වෙනවා එයාගේ දේවල් ඔක්කොම අඳුර වෙලා ගිහලා මොකක් හරි අපි පොඩි වෙන දෝෂයක් බලපාලා තියෙනවා. මක මොකද අය මොකද අර එහා තියෙන කුටි. ඒක මගේ දේවාලෙම. ඇයි කරන්නේ නැත්නම් අඳුර වෙලා ගිහින්. මට වැඩක් නැහැ මම දාලා නිකන් ඉන්නේ. මට වැඩක් නැතුව තමයි වෙන්න බෑ අතන දෝෂයක් තියෙනවා. ඒ කොහොමද මල්ලි කියන්නේ? මට පේනවනේ මොකක්ද තියෙනවා. අනේ මල්ලි යම් කොටක් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි. මම ප්‍රශ්න නෑ වෙන වෙන යාළුවෙක්. හරියනේ. මෙයා වෙන යාළුවෙක්. යටි දේවාලයෙන් කරපු කෙනෙක්. පස්සේ එයා මට කිව්වා මේක බලපන් යම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඉතින් මට බලන්න කිව්වා. මට සත්‍යාර්ථ සම්පූර්ණලි පේනවා මේ දේවාලයෙන් කොහොමද. ඒත් මේ කෙනෙක් දැම්පියක් දෙලා ගෙනත් දාලා මේක නීති කරලා තියෙනවා. ඒක කරගන්න හැටි ඔක්කොම කියලා මම ඉදී කරලා තිබුණා. එයා ඉතින් කිව්වා එයා කරගත්තා. මම කරගන්න හැටි කිව්වා. ඉතින් ඊපස්සේ එයාගේ දුක් ගැන එක හරි. පස්සේ ඔතෙන්දී ඊට පස්සේ දවස් 30ක් මෙහා එනවා මොනවා දේවාලේ මොනවා පූජාවක් ආගහේ දෙන්න ආපහම කොහොම හරි දුවගෙන යනවා වල්ලිය බලන්නකො පූජා පිළිගත්තද කියලා බලන්නකො මේක මොකද දුන්නේ කියලා බලන්නකො මම කළා මේ කෙනෙක් හිටියා මිනිහා ඔය මොක හරි මේ පිළිකාමාරු කිමල ඒ බල ඒක බොල් කරගෙන එයා එතන පූජාවක් යනවා අර ගහන්නේ ඒක මේ පිළිගන්නවද බලන්න මට එන්න කියලා දවසක් දැන් පිළිගන්නවද බලන්න කියලා ගියාට පස්සේ පූජාවක් දෙන්න මෙයා ආරාධනා කරනවා ආකාශයෙන් මෙහෙ උඩින් ආව කළුවෙක් එනවා මල් පාර නිකන් මේ පිටු කම්පා පිටුයි. ආව උසගතරින්ද පිටිපස්ස පැත්තේ ඉඳලා ඉඳගත වත්තේ ඉඳපැත්ත කකුල් තිබිලා තමයි. උජවටි දෙපැත්තට කවුද කියලා. හොඳට පැහැදිලිව පේනවා. මම බලාගෙන මොකද කරන්නේ වෙන්නේ. මේ පූජා පිළිගන්නවද කියලා බල බලන්නේ කිව්වා. දැන් පිළිගන්නේ නැහැ කියන්නේ කරන්නේ. හරියටම අතක් විතර ඇති අඹරවල අඹරවල එකක් දැම්මා ඒකද. තාලයට ගියා. දැන් මට ආරවන්ති අතර බලා ඉන්නවා මම එනවා පිළිගත්තද කියලා. දැන් මම කොහොමද කියන්නේ පිළිගත්තද? මං කිව්වා පූජාවත් යොහොම තියන්නේ. ඒ පූජා යාර යනවා පස්සේ විතර කියන්න. මම එහෙන් යාර කිව්වා වැඩ කියන්න එපා කියලා. පස්සේ විනන කහරි හොළුවා කියන්නේ එහාට පස්සේ වැඩ කියන්න කියලා. මේ එයා යනවා. අය මම පුදුම සිද්ධියක් වුණානේ මෙන්න මෙහෙම එකක් වෙලා මෙතන. මේක කන්න පුළුවන් නේ පූජාට කන්නේ වෙනවා කියලා කිව්වා. මේක සම්පූර්ණයෙන්ම දැක මෙන්න මෙහෙම සිද්ධියක් එනවා. මල්ලි එන වැඩේ වර්ධිනා මියා හොද කරලා පුළුවන් මේ කියන්නේ පාරමිතිය ලොකු නීතිකමත් විලා තියෙන එකයි වොම්. කියන්නේ මොකක් එකක් අයින් කරලා. මොකද ආයෙ වෙලට මේ මිනිස්සයා ඔය කරන්නේ ඊට පස්සේ දවසක් එයා එයාගේ කබරවත්තක් තියෙන මේ කබරවත්තේ මේ පල්ලි ඉන්න බලන්නේ ආණ්ඩුවේ ආදාරපත් මේ මිනිස්සයා මේ එයාගේ දේවාලයට ඊට පස්සේ පොරොත්තුවක් කියලා බාරයකට ගන්න එයා කික්මනින් මේ බුදලා ගන්න මගේ ලැබෙන පූජාවක් කියන දෙනවා කියලා එහෙම කිව්වා ඊට පස්සේ මිනිහර කොහමද පල්ලි හම්බුනා ඒ සමාධියක් ගන්න හම්බුනේ මේ මිනිස්සයා මොකද කරන්නේ අරකට බාර දෙන්න ලැහැත්තිලා පූජාවක් නැතිව හදලා තියලා මට කිව්වා ඉතින් පිළිගන්නවද බලන්න කොහොම ආරාධනා කරන්නද කියලා එයාට මේ ආරාධනා කරනකොටම ආව දේවතාවෝ. ආර්ය බුද්ධයක් ගැන දුර්යක් ගැන ආව කොහොම ටිකක් මූණ ටිකක් අමුදලා ආවේ. තරහ මොන දින වගේ ආවේ. ඇයිදලා ඉතින් අතේ තියෙන මේ පොළු කැල්ලක් අඩි කමාර කියන පොළු කැල්ලක් වයි. මේ කැල්ලක් වගේ වෙන්නේ. මොනවද මේ? මම අහන මට තේරෙනවා මේ හැඟීමෙන් අහනකොට මේ අහන්නේ මේකයි. වදන කතා දැනෙන්නේ නැහැ අහන්නේ තේරෙන්නේ. මොනවද? මොනවද? මේවා දේ පූජා කරනවා. ඔවුන් ඉන්නේ බෙද. කොහොමද කරන්නේ? බලන්න දැන් මවලා පූජාවක් කියන්නේ මට පේනවා. උඩ තියෙන එක පේන්නේ. මවලා දෙක. මොනවද? බලන්න නන්න නන්න ගැටේ කෑලි දෙක. ඒකවල මේ අම ලොයි ගෙඩි දෙක. ඔකේ තිබුණේ. අර ජෙම් බිස්කට් කියන්නේ ඔය තමයි කැවිලෝට් තිබුණේ. මොනවද? මේවද මේ දෙන පූජාවක්. ඉතින් මේ අහන්න. කොහෙද ගෙඩි? ගම එකපාර මවලා බලලා ඉන්නේ. මට ආයේ වැඩේ හරියන්නේ නැහැ. මේ පූජා ගන්න නැහැ. මේ මොකද මේ පූජාවට නන්න කෑලි දෙකක් තියනවලු මෙන්න මේක කියලා කියනවා කියන්නේ. කොහෙද මේ ගෙඩි කියලා. අනේ මල්ලේ සමාවෙන්න කියන දේවතාවහන්සේ දැන් කරලා ගෙනත් දෙන්න කියන්නේ. දෙනකොටම මුන්නේ එවෙලෙම කිස් කාලාවට තව දෙන්නේ. ඒකේ දෙන්නේ. එකනෙකට ඒ උදැල්ලක් තිබුණා අනිත් කෙනාට ඒකත් අස්සෙ. ඊළඟට දැන් කිව්වා කැමිලි ගෙඩිය තිබ්බ හතර පලනවා කියලා පල්ලා දෙන්නේ. පූජාවට දුන්නොත් එහෙම අරගෙන ගිහිල්ලා වල වල කපලා වලනවා කියලා එතන වට වෙන අර මැස්සේ අර ඒක ආපු දෙන්නේ. පටපට ගාලා එකනේ වල කැපුවා. වල කපලා දැම්ම පූජාවට කරන්නේ මෙන්න මේකයි කියලා. ඒක වලනවා. ඒවයි හරියට වෙලා ඉන්නේ මේ කියන්නේ අමුතුම ධර්මයක්. මට බොහොම කෝප වෙලා ඉන්නේ. අහන්නවත් එපා කියන එක. ඒ වගේ අර බලන්න කට්ටිය. අර ඉන්නේ පිළිස බලන්න මට වෙන අධික්ක වෙනවා දේවතාව. බලනකොට රවරත් වෙන්නේ. රවරත් ලක්ෂ ගානක් ඉන්නවා පිළිස. මහා කාල ගෝතිය. දැන් ඒව ඇහෙනවා කෑ ගහන මේ අර පාත් මේ කියන්නේ මෑදී කියන්නේ පෙළපාලියන්. ඔන්න වගේ කෑ ගහනවා. අපිට පේකන්න ඕනේ අර ගෝනේ මේ වගේ දෙපැත්තේ කෑ ගහන විශාල පද්දේ. අමල්සිරි අනික නම් මුතු පිළිස. අර එයාගේ සේවක පිළිසු. අර බලන්න ඉල්ලන්නේ නැහැ. මේවද දෙන්න. කිව්වා. එහෙම කිව්වා. ඔන්න හරකට ඔහොම කියලා කිව්වා. ඔන්න හරකට පූජාවක් කියක් දෙන හැටි දැනගන්න පොලේකුයි බෑනු කියලා ඉඳ කියන්නේ. පොලේකුයි බෑන්තරේ කියන්නේ. පොලේකුයි බෑන්තරේ කියලා ඉඳ කියන පූජාවක් කියක් කියලා දෙන්නේ. ආයි මෙන්න මේ ඒක අරක කිව්වේ නෑ. හරකට කියලා එහෙම කිව්වේ නෑ. අනේ අරගෙන පූජාවක් කියක් දෙන හැටි ලියා දෙන්නේ පොලේකුයි බෑන්තරක් හරි අරන් ඉඳ කියලා ඉතින් කියනවා විස්තර දෙන්න කියලා. අනේ මල්ලි සමා කරන්න කවා වෙන්න කියලා ඒක මම කරලා ඉනවා කියලා අරගෙන ආව පොලයක් පොතක් අරගෙන ඊට පස්සේ ලියා ගන්න කියලා කිව්වා හරි කියලා කියන්නේ මහා දේව මණ්ඩලෙ ඉස්සර කියන්නේ කොයි ඉතින් උඩින් කාලිනාඥයන් කියලා කිව්වා සුණියන් දේව දාන්න කියලා කියන්නේ තුම්බල මම විරිච්චක දෙන්නේ ලියන්න කිව්වා ඒ ලියා ගන්න ඊට පස්සේ කිව්වා මහා දේව මණ්ඩලෙට පොලිමු කවරියක් ලියන්න කිව්වා ඒක සුණියන් දේව දාන්න හදලා ආනවලු වරියක් ලියන්න කිව්වා කාලිනාඥයන්ට පත්කේලා වරියක් ලියන්න කිව්වා මොකද පටන් ගත්තා ඔය පටන්ගෙන ඊට පස්සේ දුන්නා ඔක්කොම. දියුල් බදා වගේ මේදී විශේෂ විශේෂ කලසුරු ගන්න. මේ ඔක්කොම ලියුව හතක් හතක් විතර වගේ ලියුව ඉවරේ හතක් විතර වගේ. ඔයලා කැවිලි වර්ග දාස් මේ අරගෙන ඔය දේවල් මේ මේ පවතින මොනවද මුංගට සම්බල කොල්ලේ කියලා කියන්නේ. ඔහොම තමයි දුන්නේ ඔක්කොම. අර එළෝ මේ ගත්ත පළතුරු జాති ඔක්කොම මැදලා පෙරලා ඔක්කොම කරලා ඉස්ස ගන්න ඕනේ. මොකෝ අර මැද ගන්න ඕනේ ඔක්කොම විතරේ දුන්නේ. අතපය හොදන්න වෙන බාධෙන් තියාගන්න ඕනේ. එකක් ගන්න අතපය හොදන්න ඕනේ. සපල ගන්න පිටිය හොදන්න ඕනේ. ඔය ඔය ආදී වශයෙන් මෙහෙම තමයි. නාගවල්ලි බුලත් පිටිය එකක් තියන්න ඕනේ මේ පූජාට මෙහෙම දෙකේ ඔබ තිබුණා කිව්වට. මේ නාගවල්ලි බුලත් නැත්නම් කවුරු බෙතක් කරන්නේ? මේ වෙන බක් මුචල ගන්න. ඔහොම කියලා ඉතින් විතර ඔක්කොම. හවස් ඔය ආදී පූජාවත් දෙන්න පුළුවන් කෙනෙක් වල ඔයන් අහන්න කිව්වා. ඒ පාර කිව්වා දවස් 20ක් ඇතුළත දෙනවා. ඒ පාරේ පරිවිදය දැන් දුන්නා මම කටියන්නේ. ආපහු. වරද්දන්න එපා කියන්නේ. මම දැන් ගෙදර ගිහලා ගෙදර ඉඳන් එහෙටි කරලා බලන්න මට පේනවා අර දෙන්නා කියන. වැරද්දුව හතර බලන දාලා බලලා බලනවා කියන. මම බලන්නේ ඒ වැරද්ද. යොමු කරන්නේ නෑ යොමු කරන්න බෑ ඒ තරමට මේ දරවන්න කියන්නේ. කොහමද හරි කිව්වෙන්න මතක් කරලා කොහොම හදලා ඉවරද? අර ඉතින් එකක් හැදෙනවා. හදලා ඉවරලා හිටන් ගෙනහලේ පූජාව තියෙන ලෑත් එකට. අර පූජාව තියෙනකම් අර දෙන ළඟට. මැස්සක් එම හදලා උඩ මැස්සක් ගහලා අර පාන ළඟ හිටපු දෙනා ටක් ගාලා එන්නටදී අර කැත්ත උස්සගෙන ඉන්නේ කුදල් උස්සගෙන ඉන්නේ. හොල්ලන අවශ්‍යද බැරි වෙලාවේ අතවත් හොල්ලන්න බැරි නොත් දැරිණ හදලා මෙහෙම හොල්ලන පලන පලන වගේ පූජාවට පලන කියලා බී කියන්නේ පස්සේ කොහොම හරි බල බල කොහොම කරලා යස්සෙන් ඒක කිවිච්ච කරනවා ඒ වගේ කෙනාලා පූජාවට යනවා කියන්නේ සුබ්බල පූජාවට සුබ්බල ඉතිපයිසේ කැප කරන්න දෙයක් නැහැ කැප කරලා ඉවරයි කියන්නේ කැප වෙලා ඉවරයි දේවතාවයි කැප කරන්න දෙයක් නැහැ කැප වෙලා ඉවරයි කියලා හිනානවා හිනා වෙනකොට මම දැකන්නේ පන්නේ කරම මුතු කැට වගේ දත් තියෙනවා ඔය දලෙහෙම මොකුත් නැහැ හිනාව දැම බුදුම ලස්සන හිනාව හරි සතුටුයි පණි කරම මුදු වාගේ. දීලා තියෙන එකට එක ඇද හිදක් මොකුත් නෑ. හතරු වුණා කියන එක. අර දෙන්නගේ තිබිච්ච අර උදල්සලේ තරතර ගාලා කැලිලා පල්ලේ නෑ. අතලන. දැන් මෙහෙම පිට උදල් තියෙන දැන් සලේ පල්ලේ. කැටි සලේ කැලිලා ලෙස්සගෙන ආව පල්ලේ. අනික් කොටෙන් අල්ලගත්ත මෙහෙම කළා හෙන්නේ. දැන් බලන්න දෙකම සුදු පොඩි ටිකක්. ඒ කියන්නේ ඉස්සරහට සතුටක් වෙන්න. දැන් උදැල්ලක් නැහැ, කැත්තක් නැහැ. දෙකම සුදු පොඩි ටිකක් හැදෙන්නේ. මෙහෙම දෙයක්. ඊට පස්සේ කිව්වා ඔයාට කියන්නේ ඊට පස්සේ මේ දේවාලට පූජාව ඕනේ නැහැ කියලා. මිනිස්සු අමාරු වෙන්න එපා බොරු කරලා කියන්නේ. ඕනේ මිනිහ හරියට කරන්න මට මේ පූජා මේ දේවාලට කියලා ඇති කියන්නේ. මිනිස්සු බොරු කරලා දේවාල වලට පූජා දෙන්න එපා කියන්නේ. මේ දින අඳම පුර පූජාව. මේ පූජාව මේ දේවාලේ තියෙන එක ඇති කියන එක මිනිස්සු හරියට කරලා දෙන්න කියන්නේ. එහෙම කරලා ඉවරයි නම් අර කිව්වා. ආ ඉදා මට කියා තිබුණා. ඔය ජීවිතේ. ඉදාර විශේෂ මේ දින විශේෂ වන්දර්ශනයක්. මෙතන දාලා තමන්ගේ විලියම් කියලා හිතන් ඉන්නවනේ යාළුවේ. එයාගේ දුක්ඛයක් තියෙනවා නේ එයාගේ හැමදේම. ඒ කියන්නේ කොළඹ දුවගේ හැමතැනම ඉතිරිලා තියෙනවා. අන්නේ රෝගේ දුර කරන් එයා වෙන්නේ. එයා දුරව යත්තර කැමති නෑ. ආවටවත් නම් මං එයාට පස්සේ මට වෙන්නේ. එක බාන් දී දුන්න පායලා දෙනවා තාම. මං ඉතිරියවල මොකද අම්බුජාගේ දෙන්නේ නෑ. බෑ දී දුන්න පායනේ. ඒ වෙලාව නමුත් අස්සන්ට දෙනවා දී දුන්නක් පාය. ඒක විශාල ප්‍රදේශයක්. මේකේ ගහලා තියෙන චිත්ත කිරණ වගේ රෝග දුර කිරීමේ මධ්‍යස්ථානය කියන්නේ. හොඳට පැහැදිලි ඔක්කොම විද්දෙන කවුරුද මම ඔබ දිහා බලාගෙන ඉතිරිව බොන්නේ පිට කිරණ මගේ නෝර ජෝඩි ඉන්නේ මධ්‍යස්ථානයේ කියලා බොන්නේ අනිපැත්ත බලනකොට විශාල පිරිසක් ඇවිත් ප්‍රසන්නස්තේ බලන්නේ ඒ සියලුගේ කන්නේ දැන් ඔබ වෙලා වෙලා හිටවද කරන්නේ ඇවිල්ලා වල කියනවා දැන් ඉතින් අර රෝගියා සුව කරන්නයි මේ රහස් තියෙන්නේ ඒක තමයි රෝගියා සුව කරන්නේ මේ ඒගොල්ලන් විශාල පිටසක් ඇවිල්ලා එකෙනි තරංගා පුවක් වටේ සාමාන්‍ය ඔය සබ්බොල හිටවන්නේ ඔය පුළුවන් කොහෙද මොකද හරියට මම මෝටර් වලින් මම වැඩ කරනවා කොම්පියුටර් වලින් වැඩ කරනවා පටපට කරලා බලන්න